ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ ධර්ම දේශනාවක් සඳහා වේලාව අරගෙන ධර්ම දේශනාවෙන් පස්සේ ඊට අදාළ හෝ තම තමන්ගේ භවනා ජීවිතවල ප්‍රශ්න පිළිබඳව හෝ කීටි ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමටයි මේ කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රථමයෙන් ප්‍රථමයෙන් ධර්ම දේශනාවට අපි අනුකම්පාව දෙමු ඊට පස්සේ ධර්ම සාකච්ඡාවට පෙළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ කීප දෙනෙක් සිංහල නොතේන ඉංග්‍රීසි ඉන්නවා ඒවත් මතක මතක් කිරීමක් කරනවා ඒ නිසා මම කැමති ඉංග්‍රීසි වෙනුවට වචන ස්වල්පයක් සඳහන් කරන්න dear venerable Dhamma friends uh, we are going to have a first a sermon of course it will be in Sinhala and then we are going to have a little session on uh, discussion or question and answers so if you have, if you have wish to uh, join, you may raise questions. And uh, whatever may be the question arising in English, I will try to answer in English. Whatever the question arising in Sinhala, I will maintain the Sinhala as the medium for the answering. So that is just an introduction. So I am going to start first the sermon. ඉතින් අපි ධර්ම දේශනාවයි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සීලක දිනා ධර්ම දේශනාවට සූදානම් වෙලා දැක්පත්ලා සාදු කාර්යයක් පවත්වනවා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තමාදීන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සංඛාරාති සදා මුචි සම්පන්න වෙනන්නේ මේ ඉතිරි තියාගත්ත මේ පාරි පාඨය අප්‍රමාදයේ පිටකවේ සම්පාදීට වයදම්මා සංඛාරා කියන එක ඔබ සංවේගය උපදවන බුද්ධ වචනිනක් මොකද බෞද්ධයා දන්න විදිහට සර්වචනාංශයේ පංචානිස්වසක බුද්ධ කෘත්‍ය නිමා කරමින් සර්වචනාංශයේ පස්චිම බුද්ධ වචනේ වශයෙන් ශ්‍රී මුඛයෙන් පිටුනේ අප්‍රමාදයේ පිටකවේ සම්පාදීට කියන එක ඒ වගේම ඒ අනුව සංගීතය කිරීම සඳහා වය ධර්මා සංඛාරා සංස්කාර ධර්ම වැය වෙන සුළුයි. ඒ නිසා අප්‍රමාදීව සම්පාදනය කරන්නයි කියන මේ අප්‍රමාද පදේ තමයි සබචනාසේ දීපු පරණ. ඉතින් ඒ නිසා භාවනා කරන පැත්තෙන් බැලුවොත් මුළු ත්‍රිපිටකයම මුළු පංචාලිසක බුද්ධ කෘත්‍යම මේ අප්‍රමාද වචනය තුළට පිළි කරන්න පුළුවන්. ඒක අතිශෝක්තියක් නෙවෙයි මුද්‍රජාන වංශයේ සඳහන් කරලා තියෙනවා කුසල රාශී තිබික්ක වේස වදමානෝ අපමාදී සම්පවදන සම්මා වදමානෝ වදී මරණ කුසල රාශිය එහෙම නැත්නම් කුසල් නීතියක් කියන නමක් දෙනවනම් නම්බුකාර විදිහට නම දෙන්න පුළුවන් මේ අප්‍රමාණ පදේ තමයි කියන්නේ. ඉතින් මේ දවසේ ධර්ම දේශනාවේ අපි ලියා ගන්න හදන්නේ මේ අප්‍රමාද කියන පදයේ අපේ ජීවිතයට සම්බන්ධ වෙන හැටි එහෙම නැත්නම් අපි කොහොමද අර්ථකථනයක් දීගන්නේ කොහොමද අපි ඒක තේරුම් ගන්න කියන එක. ඉතින් මේක ඉස්සල පොඩි හැඳින්වීමක් කළොත් මේ ਸਰවඥ දේශිත ධර්මය මේකට අවුරුදු 2600 පමණ කාලයක් ඉතිහාසයක් සහිතයි. ඒ ඉතිහාසය ඇතුළත බෞද්ධයොත් අබෞද්ධයොත් විවිධ පැතිවලින් මේක විග්‍රහ කරලා තියෙනවා ඒක තේරුම් ගන්න උත්සාහ කරලා තියෙනවා සමහරු මේ බුද්ධ වචනයට අර්ථකථා ලියලා සංග්‍රහ ගන්නත ලියලා ඒක තව තවත් පැහැදිලි කරලා විස්තර කරලා දෙන්න අවස්ථාවල් අරගෙන තියෙනවා කියන දේ තවත් සරල කරලා විස්තර කරනවා තව සමහර උත්සාහ කරලා කියනවා මේක පිටු කරලා බුද්ධ වචනේ විශාල වචනයක් ත්‍රිපිටකයක් සාමාන්‍ය කියලා 84000ක් ධර්මස්කන්ධේ මේ මොකද්ද මේ ධර්මස්කන්ධේ මේ කියන්න හදන්නේ කියන එක පිටු කරන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඔය විශේෂයෙන්ම පාලිටෙක් සොසයිටි එකේ සුදු කට්ටිය ලංකාවට ඇවිල්ලා ඒත්තෝ පාලි හදාගලා ත්‍රිපිටකයේ ඉගෙනගෙන ඒක ඉංග්‍රීසියට දැම්ම ආයත විශාල කෘතියක්. නමුත් ඒකේ නම්බුවක් නැත්තේ මොකද ඒගොල්ලෝ ඒක පරිවර්තනය කිව්වේ බුද්ධ ධර්ම බොරුවක් කියලා පෙන්නනවා. ඒගොල්ලන්ගේ දේව ධර්මේ කරා වදින එක නෙවෙයි ශිෂ්ට දෙයක් නෙවෙයි මේක මේ කල්ලියක් විසින් වැද්ද වගේ අශිෂ්ට જાතියක් විසින් නඩත්තු කරන ආකාරයක් කියලා පෙන්වන්නට මේක පරිවර්තනය කෙරේ. නමුත් පරිවර්තනය කළා බලනකොට ඒගොල්ලන්ට තේරෙන්න පටන් ගන්නවා එහෙම අතනමක් වෙලා ඒක ප්‍රලාපයක් නෙවෙයි මේක විශාල ගැඹුරක් තියෙනවා කියලා. ඒකත් පාලි ටෙක්ස්ට් සොසයිටි එකකට හදලා ඔතන වතාවට වෙන භාෂාවකට දැනුවත් පිටකින් ඊට පස්සේ හැම වචනයක්ම අකාරාදි පිළිවෙත දැම්මා හැම වචනයකටම පාලි වචනයකටම අර්ථ දුන්න විශාල වැඩකට කරා කරලා ඒක පටන් ගත්තේ රීච් මෙතනිය බුද්ධඝමී කියන්න හදන්නේ මොකද්ද කියන එක පිටු කරන්න හැදුවා පිටු කරන්න ආගම උත්සාහයේ පොතකට වශයෙන් කොටනේ කරා එතුමේ කියනවා මේ බුද්ධ ආගම කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා අපිට ගන්න පුළුවන්. බුද්ධ ආගම කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය කියලා අපිට ගන්න පුළුවන්. බුද්ධ ආගම කියලා කියන්නේ පටිච්චසමුප්පාදය කියලා අපිට ගන්න පුළුවන්. බුද්ධ ආගම කියලා කියන්නේ රාග ද්වේෂ මොහ නැති කරලා අලෝභ අදෝ සාමෝ ඇති කර ගැනීම කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මේ පැත්තේ බලනකොට මේ බුද්ධ ආගම මොකක්ද කියන්න හදන්නේ කියලා මූල අර්ථයකට නම් කොට කරන්න බෑ. එක එකන එක එක දේවල් මේකේ සාරාර්ථය වශයෙන් තේරුම් ගන්නවයි කියලා මේක පිටු කරන්න බැරි බවට පොතේ නිගමනයක් කරලා තියෙනවා. නමුත් භාවනා පැත්තෙන් බැලුවොත් තමයි ජීවිතේ පැත්තට සම්බන්ධ කරගන්න බැලුවොත් ඒ තරම්ම සංකල්පතාවයක් මේක නෑ. මේ අප්‍රමාද කියන තනි පදයට ඔක්කොම දාන්න පුළුවන්. ඉතින් ඒක නිසා යම් කෙනෙක් බුද්ධඝම පිළිබඳ මුළු ත්‍රිපිටකයම හදාගලා ඒක පිළිබඳව පශ්චාත්තුපාදී කරන්නයි ඩිප්ලෝමා කරන්නයි යන විදිහට ඒක තමයි ජීවිතේට සම්බන්ධ කරගන්න ගියොත් ඒ මූලධර්ම පැත්තේ සම්බන්ධ කරගන්න ගිය කට්ටිය වෙන අවුල් ජාලාවක් එන්නේ ඒ සඳහා මැදිහත් වෙන පදේ තමයි අප්‍රමාද පදේ. ඉතින් මේ අප්‍රමාද පදේ යම් කෙනෙක් තේරුම් ගත්තොත් එයා මුළු ත්‍රිපිටකෙම තේරුම් ගන්න වෙනවා. ශාසනය කරන් තියෙන ලොකම සීලයකින් වරිනවා ශාසනය ගන්න තියෙන ලොකම සේවාවක් කරගත්ත වෙනවා බුදුසසුන වහන්සේ කෙලින්ම සම්බන්ධ වුණා වෙනවා ඉතින් මේ හඳුන්වා දීම දුන්නට පස්සේ අප්‍රමාණ පදේ ලියා ගන්න ඉස්සලා තවත් යන තියෙන දෙයක් තමයි නමුත් ලංකාවේ බෞද්ධයෙක්ගේ යවුවොත් අප්‍රමාණ කියන්නේ මොකද්ද කියලා කවුරක්වත් දන්නේ ඔක්කොම බෞද්ධයෝ ඔක්කොම බොහොම ආඩම්බරෙන් කියනවා අපි දහම් දිවිනේ ඉපදලා තියෙන අපි තමයි ලෝකෙට බුද්ධ ධර්ම දුන්නේ කවුරුහරි අහුවොත් මොකක්ද බුදුහාමරගේ පණිවිඩය කියලා අර වීස් ඩේවිස් නැති වෙන තරම්වත් බොරුවක් නැහැ. ඉතින් අන්නේ වැනි පටලවිල්ලක එහෙම නැත්නම් ඒ බවක් නොදැනී ඉන්නකොට මට උත්ලේ පස්සේ මේ සම්බන්ධයේදී පාඨහිත චින්තනයේ ගිය කෙනෙක් තමයි පෙන්වලා දුන්නේ ඒක ඉගෙන ගන්න ඕන නම් අප්‍රමාද ඉගෙන ගන්න ඒක පුහුණු කරන්න ඕන නම් අප්‍රමාදී පුහුණු කරන්න එදාට Tamande මුළු සුපිටකේම බුදුඥානසන කිරීම සම්බන්ධ වෙන්න පුළුවන්. වගේම තමයි ජීවිතේට මේ ධර්මයේ කිතු කර ගන්න පුළුවන් සමාන ශාසනයේ කිතු කර ගන්න පුළුවන්. ඒක නිසා තමා වෙලා හරි කමන්නේ ඉවසීමෙන් මේ අප්‍රමාද පදේ ඉගෙන ගන්න කියලා. ඉතිපිටකේ හදාලා බලනකොට මේ අප්‍රමාද පදේට සමාන පදයක් සමානාර්ථ පදයක් කියනවා සතිය. මේ සතිය සහ අප්‍රමාදය කියන දෙකම සමාන පද විදියට තමයි ත්‍රිපිටකයේ විශේෂම අටුවා කතාවල සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා අපිට සතිය සහ අප්‍රමාදය කියන දෙක ත්‍රිපිටකයේ සම්බන්ධ වෙලා තියෙන තැන් අනුව අපි ඒක අර්ථ නගා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ගුරුමගිය වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම භාවනා සම්ප්‍රදායන් වල ඔය අපමාදේන මිත්‍රේ සම්පාදේශ වය ධම්මා සංඛාරා කියන එක හැම තැනම ලෑලි වල ලියලා මේ සුදු තියාගෙන ඉන්නවා විතර දකින්න විතර ආහන්න විතර ඒක සම්බන්ධ කරගන්න. එනම ලංකාවේ බුද්ධහම වෙන ගත්තොත් ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් තමයි මේ අප්‍රමාදයේ ප්‍රධාන පදේ බව අප්‍රමාදයේ දත යුක්තක් බව අප්‍රමාදයේ අපි දන්නේ නැති බවවත් දන්නවා. ඒක නිසා මේ ගුරුතු කියලා මෙහෙ ආවට පස්සේ එහෙම නැත්නම් මේ බුද්ධඝම පිළිබඳ ටිකක් අල්ලගත්තට පස්සේ උගාක් වෙලාට මම කියන අවස්ථාවක් ආපු වෙලාවක් මම මේ අප්‍රමාද පදය ඉස්සරහින් කියනවා කාටත් වගේ ඒක පිළිබඳ අලුත් අර්ථකථනයක් දෙන්න එහෙම නැත්නම් ඒක පිළිබඳව නැවත සලකා බලන්න. ඉතින් මේ අප්‍රමාද පදේ අපේ විවහාරයෙන් එදිනදා ජීවිතේ භාෂාවෙන් ගොඩාක් ඈතයි. නමුත් අප්‍රමාද පදේ විරුද්ධාර්ථ පදේ තමයි පමාදේ අප්‍රමාද කියන පාලි වචනේ විරුද්ධාර්ථ පදේ පමාදය ඉතින් ඒකේ සංස්කෘත පදේ අප්‍රමාද ප්‍රමාද ඒ පමාව පමාදය ප්‍රමාදය කියන එක සිංහල භාෂාවේ බොහොම ප්‍රසිද්ධ වචනයක්. ඒ මොකද අපි මොනවා කරන්න කියත් තමයි. සිංහලගේ ස්වරූපය ඒක තමයි මොනම කරන්න ගියත් තමයි. කවදාවත් වෙලාවට වැඩ කරන්නේ ඒක ප්‍රමාද නම් අපට හොඳට තේරෙනවා. ඒ නිසා මේ ප්‍රමාදේ දැනගෙන මෙන්න මේ නැතිකම මේ ප්‍රමාදේ නැතු වෙලාවට වැඩ කරන ගතිය තමයි අප්‍රමාදේ කියලා අර්ථකථන දෙන්නට. එතකොට කෙනේ. එතකොට අහන කෙනාට රිදේ. නමුත් අර්ථය වැඩේ. කෙසේ නමුත් මේ අප්‍රමාදය ත්‍රිශික්ෂාවට දාලා ඉගෙන ගන්න පුළුවන්. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියලා. දැන් අපි මේ පිළිස සීල රකින්න පිළිස ලබනද වෙලාවේ සමාධි ප්‍රඥා භාවනා කරන පිළිස අන්න ඒ වගේ වැඩකට මේ අප්‍රමාදය යොදන්න පුළුවන්. එතකොට මේ පමානවි කටයුතු කිරීම අප්‍රමාදය කියලා ගන්නවා. ඒක අපි අපේ ජීවිතේ ලං කරලා බලන්න හදනකොට කලයුත්ත කිරීම ප්‍රමාණ වී ඉතිරීම අප්‍රමාදයි කියලා අපිට කියන්න පුළුවන්. ඒකෙදි මම හිතන්නේ සභාවේ කවුරක්වත් ඒකට විරුද්ධ වෙයි කියලා. අපි අතින් කරන්නේ යුතුකම් තියෙනවා. වගකීම් තියෙනවා. සදාචාර සම්පන්න දේවල් තියෙනවා කළ යුතුලාට කරන්න. ඉතින් ඒක කළ යුතු කිරීම වෙලාවට කිරීම අපි පින්කම් කුසල් වගකීම් කාර්යභාර කියලා සඳහන් කරනවා. නමුත් අප්‍රමාණ පදේ වර්ණනනකොට ඒ වගේම දත යුතු නමුත් එළි වෙලා නැති තව පැත්තක් තියෙනවා. නොකලිට නොපනක්කන් නොකර සිටීමේදී පමා වෙන්න නවතයි. කලියතු හොඳ වැඩ කරනකොට තමයි වෙන්නත් නරකයි. නමුත් අප්‍රමාදී අංග සම්පූර්ණ වෙන්න නම් නොකලිත නොපනක්කම් නොකර සිටීම තමයි. මෙන්න මේ දෙකෙන් මේ නොකලිත නොපනක්කම් නොකර සිටීම පැත්ත අපේ සිංහල බුද්ධ ධර්මයේ සෝතපාලවට ලක් කරනවා. අපි උගක් කරාට ඉන්කම් කරන්න හරි කැමති, යුතුයකමිෂ්ඨ කරන්න කැමති, අප්‍රමාදී ඉෂ්ඨ කරපුවාම අපි පිට පොතේ ලියා ගන්නවා. බොහොම සතුට වෙනවා. මොකද අප්‍රමාදපදී අංග සම්පූර්ණ වෙන්නේ නැහැ, නොකලීචු නොපනත්කම් නොකෙදී. ඉතින් මේ දෙක බෞද්ධයෙකුට දීලා ඇහුවොත් අප්‍රමාද පදයට අර්ථ දෙකක් තියෙනවා. කල යුතු යුතුයකම් කරන්න ප්‍රමාණයටත් එපා. නොකලීචු නපුරු නොකනත්කම් නොකරන ප්‍රමාණයෙන්වත් එපයි කියලා මේ දෙකෙන් වැඩියෙන් පින් සිද්ධ වෙන්නේ කලියුතුකම් යුතුකම් කිරීමෙන්ද නොකලියුතු නොකනත්කම් නොකිරීමෙන්ද කියලා ගත්තොත් සමාජයේ ප්‍රතිචාරය හැපීම මිශ්‍රයි. කිසිම එකලසක් නැහැ. එතකොට විශ්වාස නැහැ කලියුතු දෙකේ කීපද වැඩියෙන් පින් සිද්ධ වෙන දේ නොකලියුතු දෙකේ නොකිරීමද කියලා. ඒත් අප්‍රමාදයේ කියන උගා ගැඹුරින් හොයනකොට සර්වචනanse පෙන්වන්න හදන්නේ මනුෂ්‍ය ජීවිතයේ ඔපයක් තියෙන්නේ දක්ෂ වෙන්නේ කුසලතාවය වැඩෙන්නේ නොකල යුතු නොපනක්කන් නොකිරීමෙන් තමයි. ඒ වෙනුවට ගන්න උපමාවක් තමයි කල යුතු විස්තර කිරීම. ඉතින් ඒ නිසා කවුරු හරි තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ දිනු කර ගන්න අදහසෙන් තමන් අතින් සිදුවෙන නරක වැඩ, වැලකී යුතු වැඩ, විරමන දේවල් හරියට දැනගෙන ඒවා නොකර ඉන්න ප්‍රමාණවි නොකර ඉන්න උත්සාහ කළොත් ඒ කෙනාට අවුරුදු 7කට වැඩි ඉන්න වෙන්නේ එක්ක අනාගාමී වෙන්න පුළුවන් කොරහත් වෙන්න. නමුත් අපේ ආගම අපේ සදාචාරයේ සිමේ නොකලීතු නොබනක්කම් පස්සට දාලා කළ යුතු යුතුයකම් ඉස්සරහට දැම්මට පස්සේ අපි ළඟ ඉන්නවා දවුරුදු 7 ඉව 7 කරන බෞද්ධයෝ කිසිදු වෙනසක් වෙලා නැහැ හිතපු දැන. ඒ මොකද මේ දෙක හරියට පිළිවෙල කරගන්න බැරිච්ච නිසා. ඉතින් අපි හරියට මේ දෙක නියම පිළිවෙල තියාගන්න නොකරීතු නොපනත්කම් කිරීම තමයි වඩා හොඳ දේ. ඒ දේට කරන උපමාවක් විදිහට තමයි ඒ දේට කරන ආධාරයක් විදිහට තමයි කලේතු දෙකක් අපි පින්කක් හරි වෙලාවට කරන්නේ කියන එක හදාගත්ත දවසේ ඉඳලා මේ මනුස්සයා තුළ පුදුමාකාර වෙනසක් ඇති වෙනවා. පෞද්ගලික ජීවිතේට හැබෑ වෙනසක් ඇතුල් වෙන්නේ ඒ නොකල යුතු නොපනක් ගන්න නොකිරීම තමන්ගේ එකම වගකීම කියලා තේරුම් ගත්ත දවසට තමයි. ඉතින් මේකට උගක් වෙලාට ලේසි කියලා දෙන්න ලේසි උපමාවක් ගත්තොත් අපි දන් දීම සිංහල අතර බෞද්ධ අතර ඕ ප්‍රසිද්ධ දන් දීම කල යුතු දෙයක්. එයාට බෞද්ධ හැම ජාතිකම වෙදි ඉස්සරහින් ඉන්නේ. විශේෂයෙන්ම බක්තිගත කම්බල පූජා කරන එක, සීලක් පූජා කරන එක, සීනාසනයක් හදලා පූජා කරන එක බෞද්ධ විතර වෙන මොනම ජාතිකයක් කරන්නේ. ඒ අතින් කලියුත් කිරීම අතින් බෞද්ධ ඉස්සරහින් ඉන්නේ. නමුත් නොකලියුත් නොකිරීම කියලා කියන්නේ සතුම් මැරීමෙන් වැළකීම කම් කරකම් කිරීමෙන් වැළකීම, කාමීච්ඡාචාරයෙන් වැළකීම, බොරු කියලා නිසකනේ වැළකීම, සමාධියෙන් වැළකීම. ඉතින් ඒකට මේ දානය සීලය කියන මේ දෙක ඇදිලා තියෙන්නේ දානය කියන්නේ කල යුත්තේ කිරීමට අප්‍රමාදය, සීලය කියලා කියන්නේ නොකල යුතු නොකිරීමට අප්‍රමාදය. ඉතින් මේ දෙකෙන් බෞද්ධයා වැඩියෙන් වෙලා ගන්න කොහොමද කියලා ගත්තොත් එයා පිළිගන්න දෙන්නේ. බෞද්ධයා දාණයට මෙච්චර උනන්දු වෙලා කටයුතු කරාට සීලයට එච්චරම එළඹෙන ගතියක් නැහැ. ඒ නිසා අපි මේ මානසිකට විතර දවසක් වෙන් කර ගන්නවා. අපි ඒක කොහොම වැදගත් විදිහට සලකනවා. නමුත් ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් ගත්තොත් එන්න දානයක් දෙන්න තරම්වත් වියදමක් සීලයට යන්නේ නැහැ. දානයක් දෙන්න වගේ දෙවෙනි පාටි එකක් දෙවෙනි පොඩක් අවශ්‍ය කරන්නේ නැහැ සීලයට. දානයක් දෙනවා වගේ දසදහස් ගුණයකින් මනින්න බැරි කුසලයක් සිද්ධ වෙනවා සීලෙට. නමුත් මේ දෙක දිහා බෞද්ධයා කටයුතු දිහා බලනකොට මේ අප්‍රමාදී තේරුම් අරගෙන නැතුව තමයි තේරෙන්නේ. ඒ නිසා අභිජ්ජිත ගුණ ගායනා කරනවා, හරියට මුදල් වියදම් කරනවා, හරියට කටයුතු කරනවා දාණය සඳහා. කටයුතු කිරීමට අතපය දිගැල්ල පිනන. නමුත් මේ නොකලයට නොකිරීම නම් වූ සත්‍ය නොමර සිටීම, වරකමක් නොකර සිටීම කාමීච්ඡාචාරයේ නොහැසිරීම බොරුව නැත්නම් අනිකුත් වචනේ සිදුන අපසලක් නොකර සිටීම සමත්තනේ ගැලකී සිටීම කියන කිසිම වේදමක් නැහැ. කිසිම දෙවන්නේක් අවශ්‍ය කරන්නේ නැහැ. කිසිම ස්ථායකට යන්නවත් නැහැ. දඹදිවන්න ඕන කමකුත් නැහැ. මේ දේ මෙච්චර ලේසියට මනින්න ගිනන්න බැරි තරම් කුසල් සිද්ධ වෙද්දී සාමාන්‍ය බෞද්ධ අධ්‍යාපනකොට මේකදී ලොකු උඩු යටිකරු ගැටයක් වෙනවා. ඒ මොකද හේතුව අපේ සිංහල බුද්ධාගම ඉතිහාසයේ අවුරුදු 10 ගානක් මේ අප්‍රමාද කියන පදේ පාවිච්චි වෙලා නැහැ. ඒකේ පාවිච්චි කරලා තියෙන පාවිච්චි කරන කලියට කියන පැත්ත විතරයි කවුරක්වත් ඉස්මතු කරලා පෙන්නලා නැහැ බුදුහාමුදුරුවෝ මතක් කරලා තියෙන මේ ලොකුලියට නොතිීමයි කියන එක නැත්නම් ඒක වැදගත් බව. ඒක නිසා මේක ගුණාට ඉස්සලා කරත්තේ දාගත්ත කෙනෙක් වගේ ගමන බකල් වෙලා තියෙනවා. ඒක විතරක් නෙවෙයි කවදාකවත් මේක ජන විඥානයේ පොදු ජනය අතර පිළිගන්න මතයකටපත් කරන්න බෑ. කොහොමද කරන්නේ? අපි නිදහසට කරන ලක්ෂයක් ගෙන හර පානවා දාන දෙන්න පුළුවන් සිල්ලකින් බෑ කියන්නේ. නමුත් මේ මෙච්චර අභියෝග කරනකව මේක තියෙද්දී මම පුද්ගලයෙක් වශයෙන් තීන්දුවක් ගත්තොත් මේ එක එකනේ පුද්ගලිකව තීන්දුවක් ගත්තොත් අපි සමාජයේ අපිට හොඳ ආදර්ශ පෙන්වන දන් දීම අතින් අප්‍රමාද වෙන්න. නමුත් සමාජයේ තාමත් පසුබානවා සිල්ලකීමකින් අප්‍රමාද වෙන්න. ඒ නිසා මේ සමාජයේ කියන දේවල් කරනවා වගේ නෙවෙයි මම බුද්ධික මතයක් ගන්න මම ඊට පස්සේ පුළුවන් තරම් දානෙ දෙන ගමන් හෝ නැතුව හෝ මම මගේ සීලේ නොකලිට පාන කටයුතු සතුන් නොබල සිටීම කියන එක බාරගත් ගමන් ඒ පුද්ගලයා ගත කරන හැම චිත්තක්ෂණයකම රැස්වෙන කුසලයේ මිච්ඡයි කියලා වෙනවා. ඒ අදිෂ්ඨාන ගත්ත චිත්තක්ෂණේ ඉඳලම ඒ මනුස්සයා එක චිත්තක්ෂණයක සතුන් නොබල සිටීම හරහා සනසීම ලබන සත්‍ය සංඛ්‍යාව ගණන් කරන්න බෑ. ඒ මනුස්සයා චිත්තක්ෂණය පාසා අනිසංස වස්තුවක් නොගැනීම නිසා වස්තු හිමියට ලැබෙන සනීපේ සාන්තිය මෙච්චරයි කියලා ගන්නවා. ඒ මනුස්සයා චිත්තක්ෂණයක් පාසා කාමීච්ඡාචාරය නොකර සිටීම නිසා කාමවස්තු හිමියන්ට හම්බෙන සාන්තිය මෙච්චරයි කියලා කියනවා. ඒ මනුස්සයා චිත්තක්ෂණයක් පාසා මොකනෝ කියන කේලම්ම කියන විශ්වචන පරිසෝචන නොකිය නිසා මනුස්සයාගේ වචනේ තියෙන විශ්වාසනීය ගතිය නිසා මනුෂ්‍යයන් ධම්මන සාන්තිය විතරයි කියන්නේ. මෙතෙන් පානේ නරක වැඩවලින් මදේට ප්‍රමාදයට හේතු දේවල් වැළකීම නිසා සමාජයට හම්බෙන සියලුම දෙයක් කියනවා. ඒ නිසා සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා එක චිත්තක්ෂණයක් Taman දැනගෙන මේ නොකලිත නොබනත්තමින් වැළකීම නම් වූ ශික්ෂාවම රකින්නයි කියලා. මේ මිනිස්යා දෙන සාන්තිදායකත්වයේ ලෝකෙට අභය ලෝකෙට දෙන එක වළින්න කියලා බෑ. නමුත් දෙන දාණය රුපියල් ගානේ බෑ. සංඛ්‍යා ගානේ බෑ. කරන දේවල් වලින් බෑ. සීලේ ඒ තරම් අප්‍රමේය අප්‍රමාණයි. නිසා අප්‍රමාණ පදය තේරුම් ගන්න තේරුම් ගන්න අපි මෙතෙක් කල කරපු දේවල් පිළිබඳව පුදුමාකාර ගුණයක් පුදුමාකාර විදිහට දැනගැනීමක් සිද්ධ වෙනවා. කරන කෙනාට වහාම තේරෙනවා මම ඉස්සර මේ පොඩි දරුවෙක් වාගේ ධනගතා ගිය ගමන මේ අප්‍රමාදපදී තේරුම් ගත්ත ගමන මුදුම පණගෙනලා මුදුම හැබැයි වෙනසකට ඇති වෙන පටන් ඒ නිසා ඒතා ඉඳලා මේ පුද්ගලයා උත්සාහ කරන්නේ පහළ වෙන්න තියෙන අකුසල ධර්ම මනසේ පහළ නොවීම පිණිස ගත යුතු ප්‍රයත්නයක් අනුපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් මේ උපාදාය චන්දං ජනේති වායමති විද්‍යං ආරපති චිත්තම් පක්කරණහදී පදහති. මගේ චිත්ත ප්‍රවෘත්ති දැන් මේ වෙලාවේ යම් සාන්තිකර තත්ත්වයක තියෙනවාද? අන්නේ සාන්තිකර தත්ත්වයේ තව චිත්තක්ෂණයකින් සතෙක් මෙරීම කරා හොරකම කරා කාමීත්‍යචාරයේ ජීවිත කරා මුරුකේම කරා මත්තන කරා ඕන තරම් කෙලෙසිලා තමයි තරම් නොවන தත්ත්වයකට වැටෙන්න පුළුවන්. මගේ මනුස්සකම කියන්නේ මගේ ශිෂ්ටාචාරය කියන්නේ මගේ මහත්ම ගතිය කියන්නේ මගේ හැදිච්ච ගතිය කියලා කියන්නේ මගේ සීතල ගතිය කියලා කියන්නේ මගේ සීල කියලා කියන්නේ මේ චිත්ත ප්‍රවෘත්තිය ඊගා චිත්තක්ෂණයේදී නිකලෙස ලෝකන්න අපසන් නොයිපදවීම පිණිස මේ ගන්න ප්‍රයත්නයයි ඉතිකට ගෑනු කෙනෙකුට පිළිම කෙනෙකුටයි කියලා අභියෝග දෙකක් නැහැ කාර්යබහුල ජීවිතයක් ගත කරන ගිහියෙක්ට පැවිද්දෙක් කියලා කිසිම වෙනසක් නැහැ බෞද්ධයෙක් හෝ අබෞද්ධයෙක් අතර කිසි වෙනසක් නැහැ. ඒ නිසා ඒ නොකලෙච්ච නොපනක්කන් නොකිරීම කියන පැත්තෙන් අපි අප්‍රමාදේ වර්ණගා ගත්තොත් සීල ය වර්ණගා ගත්තොත් බෞද්ධ ප්‍රතිපත්තිය වර්ණගා ගත්තොත් අපි අතර මේ අරයට කරන්න පුළුවන් මේක මෙයාට කරන්න බෑ මම වැඩි මහන් නිසා බෑ මම බාල නිසා බෑ මම දුගත් නිසා බෑ මම දුගත් නිසා බෑ කියලා ඒ බෑ බෑ කියන එක ටිකක් නැහැ ඒ නිසා මැද්දෝ අපි හරි ආශාවෙන් දාන ගැන කතා කරනවා. සීලවත් ආමුදුරු නෑ. දාන නම් දෙන්න බැරි කමක් නෑ. සීලවත් ආමුදුරු කෙනෙක් තමයි ප්‍රශ්න තියෙන විදිහ. අර නොකිරන පැත්ත බලලා নানা ප්‍රකාර වාද විවාද හදාගෙන මේ ශීත ප්‍රවෘත්ති සංකර කරගන්න. නමුත් අප්‍රමාද පදේ ගමන් කුසල කර්ම නොකිරීමට නොපනත්ක නොකීකට විනිශ්චය ගත්තොත් අපි ඔක්කොටම සමාන අභියෝගයක් ඉදිරියට එනවා. ඒ වගේ නෙමෙයි විතරක් නෙමෙයි. ගත කරන චිත්තක්ෂණය පාද තමන්ට දෙදක්. සස්තව ආනි භාවයක්, උත්තම භාවයක්. අල්මාලයකට මල් ලැබුණා වගේ දිගින් දිගට දිගින් දිගට එන්න පටන් ගන්නවා. අපි මේකට කියනවා සීල ශික්ෂාව කියලා. හැදියාව කියලා. සංස්කෘතිය කියලා. මහත්ම ගති කියලා. මෙලෙක් ගති කියලා. සීතල ගති කියලා. සමාධිය කියන්නේ මේකට නෝන්දක්කම කියලා. සතෙක් මරන්න බැන්නම් දකුණකට උඩ කියන්න බැන්නම් ඌ නෝන්ජලයක්. අනංගකට රස්සායන වැඩිම ගන්න හොරදම් කරලා ගෙදර ගෙන යන්න බැන්නම් ඌ නෝන්ජලයක්. කාමීච්ඡාචාරය කරලා මෙච්චර ස්ත්‍රීකාර දූෂණය කරලා නැත්නම් ඌ බැලක් නැහැ. ඉත්තගෙන බොරු කියන්න බැන්නම් දේශපාලනය කරන්නත් බෑ බිස්නස් කරන්නත් බෑ. ඉතින් කෑවි නැත්නම් වැඩක් නැහැ ජීවිතේ සෝෂල් නැහැ. ඒ නිසා අපි හදලා තියෙන ක්‍රමයේ බුදු ආමරණ බුදුම නිග්‍රහ වෙන ක්‍රමයක් හදලා තියෙනවා. අපි මේ දාන දීලා ඔක්කොම චෙක් කරගන්න හදනවා. අරතරම් ප්‍රසිද්ධියේ අරතරම් ප්‍රසිද්ධියේ මේ කටයුතු වැලකී නෝන්ජල්කමක් කරගෙන අපිත් මේ අනිකුත් જાතින් සමග අනිත් ආගම් සමග උරදෙනව නැත්නම් ඉන්න ඕන කියලා අර පාහරකට තේරුම කරන ගමන් සිංහල බුද්ධ ආගම ගැන පෙරපාලියක්. අයිතිවාසිකම් වගේ උත්සාහ කරනවා. හැබැයි තමන් කරන වැඩවලින් සිද්ධ වෙන්නේ තන්නේ කර වැරදි නියෝජනයක්. ඉතින් මේක සාහගහනවා. රැඩිකල් ගන්නෑ. සාහගහනවා. එක එකන එක එකන අපි බයර් මාරු කරගත්තට පස්සේ ආයේ කායෝසාර භාෂා වාර්තාකාරී දෙවියන්වන්සලා මොනව කරන්නේ? අපේ මෙතෙක් කල් ගෙනාවු උත්තර ගුරු පරම්පරාව මොනව කරන්නේ? අපිට මෙච්චර ලස්සන හම්බ වෙච්චි මේ වටිනදී අපි දැක දැක දැන දැන ලේසියට පහසුවට පහසු පින්කම් කරනවා නම් ගරුස් කරු එහෙම නැත්නම් කියන අධි කුසලයේ බාල්දු කරනවා. ඒ බාල්දු කරන කෙනාම බාල්දු වෙනවා. ඒක පිළිබඳව කවුරුවක්වත් කියන්න බෑ. ඒ නිසා තමන්ට ඕන නම් දෙයක් කරගන්න. තමන්ට ඕන නම් බුද්ධ ආගම ආඩ්‍යයක් කරගන්න. තමන්ට ඕන නම් ශාසනය ප්‍රණීති ශාසනයක් කරගන්න. මේ දානයත් එක්ක සංසන්දනය කළ සීලක තියෙන ඒ ධෛර්යයන්ක ගතිය බලලා පුළුවන් තරම් සීලවන්ත වෙන්න උත්සාහ කළොත් ඒ මිනිස්යාට ප්‍රධාන බය හතරක් තමන්ගේ චිත්තසංතානය නැන්නේ. අර කවදාකවත් තමන් පිළිබඳව අත්තානුවාද බයක් එන්නේ නැහැ. මේ අනේ මෙතෙක් කල් මම පව් කෙරුවා. දැන් මම කොහොම හරි පවෙන් බේරුණා කියපු මිනිස්යාට මම නොදකින් කියන වචනේ නැහැ. ඒ වගේම කොච්චර උකරව හිටපු කෙනෙකුට කමන්නේ නැහැ. කවදා හෝ විනිශ්චය කරන මම ඊට පස්සේ මේ දේ කරන්නේ නැහැ කියලා හැදෙන්න පටන් ගත්තට පස්සේ බාහිර ලෝකයක් යාට බනින්නේ නැහැ. හොඳ වැඩ කරන ඉඳලා නරක වුණොත් නම් බයි. හැදිච්ච ගෙදරන හැදිච්ච එකයි කියලා බයි. ඔන්න නරක වැඩ කරලා ඉවර හොඳ වෙච්ච දීපම සමාජයේ විචින පරාණවාද බයක් ඇති වෙනවා. ඒ වගේම යාට දඬ බය කියලා සමාජයේ පවතින නීච වලින් එන බයක් ඇති වෙනවා. වැඩ කරන මිනිස්සු නීචට අහු වෙන්නේ. නමුත් මම පුළුවන් තරම් හිතියට හෝ ආචාර ධර්ම වලට හෝ සිල්පද වලට හෝ කරු කරන්න පටන් ගත්ත ගමන් දණ්ඩ බය කියලා ඉරේ විලංගු වැටෙන්න වෙන එක පොලිසිය යන්න වෙන එක බය නැති. ඒ තුනින්ම වේරුණා අන්තිමට මම අපාගත වෙන්නේ දැන් මේ ලෝකේ ගත කරන ගමන් අනුන් රවට්ටගෙන මේ උපාත ජීවිත උපාසක ජීවිත ගත කරලා තමයි හිත දන්නවනම් රකින්න පුළුවන් සිල් රැකෙන්නේ නැහැ කියලා තමයි දන්නවා මරණයෙන් පස්සේ ඔළුව පල්ලයට කඳ උඩ තියාගෙන අපායට තමයි වැටෙන්නේ. තව එහෙම තිබුණ ජීවිතය ශිල්පතර ගත්තම එයා දන්නවා මම මේ බයෙන් නිදා කියලා. මෙන්න මේ අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ගති බය කියන හතර තමයි මේ ඉංග්‍රීසියෙන් කියන්නේ frustration. අසහනය කියන මානසික ආතතිය කියන්නේ. අද බලන්න අපේ සිංහල බෞද්ධයාගේ අනිත්‍යත්වය අයද අතරේ අසහන කිසි වෙනසක් නැහැ. නමුත් සර්වචන් වහන්සේ මේකට නෙවෙයි බුද්ධාගම දුන්නේ අපට. උන්වහන්සේ අස්පනා පිට මිනිස්සුන්ට තමන්ගේ ආත්ම විශ්වාසය ඇති කරගන්න. මේ අසහනින් ගොඩ එන්න මාර්ගය ලබනාත්ම නෙවෙයි තියෙන්නේ මේ ආත්මෙම තියෙනවා. හැබැයි දානෙ නෙවෙයි තියෙන්නේ සීලේ. ඒ නිසා අපි අපේ දරුවන්ට දෙන්න තියෙන ආදර්ශයක් ගැන බලනකොට අපි දානෙන් ඒ දරුවා පන්සලට අඳුරලා දෙන්න ඕනේ. මොනවද කිල්ලකට ගණන් දීලා කකුල් දෙක අල්ලලා වැඳලා සුදු එකක් එලලා වතු ටික ළඟ තියලා දානයක් දෙන්න ඉගෙන ගන්න ඕනේ. උගන්වන්න ඕනේ. තවත් ඒ දරුවට ඒ වෙනුවට ඒ වෙනුවට ඒත් එක්කම සීලයක්, ඉක්මීමක්, සදාචාරයක්, මහත්ම ගතියක්, මෙලෙක් ගතියක් පුරුදු කළොත් ඒක මේ ආත්මට විතරක් නෑ බොහෝම දුරට යන එකක්. නමුත් අද ඉන්න දේම පියදෙන ආදර්ශ නම් නම්බුකාර නෑ. ඒක ඔය කොටම වැඩි දනුවන්න තේරෙන්නේ. අපි මේ දවල්ම කියන නෑදනියෙන් සිල්ලම් කරන්න ගියාට මේක දිහා උදේවස බලාගෙන දරුවෝ තේරුම් අරගන්නවා මේ කට්ටිය නට නාඩගමේ පිටිපස්සේ බොල් තියෙන කියලා. ඒක හොඳට දරුවන්ගේ හිතට බලන්න. ඊට පස්සේ උන්ට ගහලා බලලා ඉවරක් නෑ. උන්ට මොන නම්බර නාම අරන්දුනත් වැඩක් නෑ. අර හැදියාව අපේ අම්මලා තාත්තලා රැකපු හැටි පොඩ්ඩක් හිතන්න. අපේ සීල මුත්තලා රැකපු හැටි හිතන්න. එමේ ඉතාමත්ම අඩු සපපත් සම්පත් ඇතුව පොළොට ඉතාම ආසන්නව බොහෝමත්ම නිහතමානීව ඒ කරගත්ත ජීවිත නිසා අපේ પરම්පරාව වෙනකොට මේ සෑහෙන රැකිලා තිබුණා. දැන් මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ කොයි જાතික කොයි රටෙත් මේක සෝද පාලකට ලක් කරලා තියෙන්නේ. ඉතින් මේ අප්‍රමාදේ හරියට දන්නවනම් අපිට තමන්ගේ ජීවිතයට ආලෝකයක් විතරක් නෙවෙයි අනිත් પરම්පරාවට ආලෝකයක් කියන එක විතරක් නෙවෙයි ඒක දකින්න සමාජයට පවා ආලෝකයක් තියෙනවා. ඒකයක් මේ වගේ සීල ගන්න. ඒකයක් මේ සීල වලට පහ තබලාවිලා සීලක් පිළිසක් හදාගන්නයිලා සීලක් සමාදන් වෙලා මේ වෙනම තැනකට වෙලා ගත කරන්නේ සීලය. ඉතින් එතකොට මේ කියන බණ මේ සීලයම නම් කරන තැනකින් අරගෙන නෙවෙයි මම කතාව පටන් ගත්තේ මේ සිල්වත් පිළිසක් විශේෂ. මේ කාරණා තේරුම් ගන්න සීලෙ සමාදන් වෙච්ච පිළිසක් විශේෂ. මේ අප්‍රමාදපදී දැන් ඔසවා තබන්න කොහොමද? මෙතෙන්ද ගෙනාවු මේ ගොඩනෙක් ලෝකෙ දුසිල්ලා. ඒ කියේටි මම කොහොමද අද ගන්න පැය දෙක තුනට හරි කමන්නේ වරුවට ගමන සිල් ගත්තා. දැන් සිල් ගත්ත මම මේ නොකලීතු නොකනක්කම් වලින් වැළකීම කියන අප්‍රමාදයේ ඉහළට ගෙනියන ක්‍රමය තමයි සමාධි භාවනා කියලා කියන්නේ. සීල සමාධි ප්‍රඥා. දැන් දීවිනියට බලනකොට දාන සීල භාවනා එනි මේ සීලයට බැස්සට පස්සේ තමයි ප්‍රතිපදාව පටන් ගන්න. දාහනේ නෙවෙයි. දාහනේ මොන්ටි ලෝදුකම් කියවා. සීලෙන් තමයි පටන් ගන්න. සීලෙට ගිය කෙනා තමන් ඊගාවට අප්‍රමාද වීම සඳහා තැබිය යුතු පියවරට කියනවා සමාධි භාවනාව කියලා. ඒ සමාධි භාවනාව ජීවිතත් එක්ක බලනකොට ටිකක් අරුම වෙන්නේ ඉතියි. මොකද ජීවිතය හැදලා තියෙන්නේ කන භෝගයේ සඳහා ඒක නිසා අපි මේ වගේ තැන් හොයා ගන්නවා හදා ගන්නවා දානශාලා භාවනාශාලා ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් එනවා මේ සීලයක් රැකගත්ත කෙනෙක් මේ අප්‍රමාදේ මේ සතිය සමාජයේදී පාවිච්චි කරන්නේ කොහොමද කියන්නේ ඒක සිල්වන්තේ සමාධි මට්ටමට ඔසවා ගැනීම. ඉතින් මෙතනදී කිවිතු වචනයක් තියෙනවා මොකදනේ හිතනවා මේ සීලය 100ට 100ක් සම්පූර්ණ වුණාට පස්සේ තමයි සමාධියට යන්න ඕනේ කියලා. එහෙම වුණොත් අපිට මේ ජීවිතේ කවදාකවත් සමාධියට යන්න වෙන්නේ මොකද සීලය සම්පූර්ණ වෙන්නේ සෝවාන් වෙච්ච දවසේ. එතකන් අපිට තියෙන්නේ ඊට වැඩිය සීලය හොඳයි. මම මේක වැඩි කරගන්නවා කියන හැකි සංඥා විතරයි. ඒ නිසා තමයි නිතරම බලන්න ඕනේ සීලයේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩි වෙන තරක ඉන්නවනම් පුදුම ගැම්මක් එන්න පටන් ගන්නවා. අන්නේ ගැම්ම තුළ තමයි සමාධි භාවනාව කරන්නේ. සමාධි භාවනාව කරන ගියාට පස්සේ අපි සීලේදී සතුට වැඩිම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන කායික දුස්චරිතයින් කරනවා. වරු කියලා විශ්ිෂ්ට පරිශෝචන කියන වාචික දුස්චරිතයින් කරනවා. එතකොට ආචාර ධර්මයන් අපි හිස් මිච්ච කෙනෙක් වඩපත් වෙනවා. දැන් අපි හිතමු මේ ශාලාවක් හදාගන්න විශාල වටින ශාලාවක්. මේ ශාලාවේ ඇවිල්ලා අපි ආසනික වාඩි වුණා. සීලයක් අලුත් කරගත්තා. සීලයක් අලුත් කරගෙන දැන් අපි සමාධි භාවනාවකට අපි පොදුමී නිදර්ශනයක් කරගත්තා. ආනාපානෙ හිත යොදනවා කියලා හිතුවා. එහෙම හිත යොදනකොට දැන් අර gedara දී නතර කරලා ආපු අයින් කරලා ආපු ඒ සීල භාවනා හිතට එන්න පටන් අර ගන්නවා. ඇත් දෙක වහගත්ත ගමන් අපි ජීවිතය අතහැරලා දවසකට හරි ඒ කාම ගුණ අයින් කරලා මෙතෙන් ඇවිල්ලා වාඩි වුණාම අපි හිතන්නේ මේ ජීවිතය අතහැරපු නිසා සිල් රැකපු නිසා දන් දීපු නිසා මෙතෙන් ආපුවාම හිත නිශ්චල වෙයි හිත මේ බුදු පිළිමේ දැකලා සීලේ සමාදන් වෙලා උලම්මදිත්තන් නැත්නම් කපත්තු කර පහන් දැල්ලා වගේ කෙලින් හිතී කියලා නමුත් උත්සාහ කරපු හැම දිනම ගන්නවා ගෙදර ඉන්නකොට තාමත් හිත චාරයක් නැහැ මෙතෙන්ට. ගොඩනෙක් මේක පුද්ගලික දුර්ලභමකට බාර ගන්න. එච්චරම දන් දීම නිසා, සිල්ලකප නිසා, සිල්පිරිසක් වට කරගත්ත නිසා, භාවනා ශාලාවකට ආපු නිසා, හොඳට පටලව වාඩි වෙච්ච නිසා මගේ හිත හිටී කියලා. නමුත් වෙන්නේ මොකද? ඒක හාත්පසම වෙනස් එකක්. Tamanne ලැජ්ජ හිතෙන මට්ටමද? දරා ගන්න බැරි විදිහට කොච්චර දාන්න පටන් අර ගන්නවර කාම සංඥාව. කාම ගුණය අයින් කරපු කෙනාට ඊගාවට බැට දෙන ඊගාට පහර දෙන බලමුණු තමයි කාම සංඥාව. මේ කාම සංඥාවත් ශාසනය කියන්නේ පංච නීවරණ ධර්ම. මේක පස් ආකාරයෙන් බලපාන. කාම ඡන්දේ වශයෙන් කෙලින්ම කාම සංඥාව බැට දෙනවා. ද්වේෂය ව්‍යාපාරී වාසය. ඊට පස්සේ හිතගෙන නිින්ද යන්න පටන් ගන්නවා. සක්මන් කරනකොට නිකන් නිින්ද යනවා. ඇවිදිනකොට සම්මුතිමත එන තරම් එනවා. ඊට පස්සේ උද්දච්ච කුච්ච කියලා කියන්නේ හිත චිත්තක්ෂණයකවත් දැන් නෑ ඒක අතීතේ ඉක්වනාලද. ඊට පස්සේ සැකයක් පන්නනවා අය අද්දීනේ මම මේ දන් දීලා තියෙනවා සිල් දකලා තියෙනවා දැන් ඇවිල්ලා මෙතන හිටපන්තු වැඩේ දෙන්නේ නෑ. ඒක මොකක් හරි කර්මත්තානේ වැරදිලා වෙන්නේ. නැත්නම් මගේ සීලය කැඩලා වෙන්නේ. එහෙනම් මෙතන මොකක් හරි කිදුවේ සැප කරන්න පටන් ගන්නවා. ඉතින් මේ පස් ආකාරයකින් මේ වද විඳින හිත හැම කෙනාම තමන්ගේ බුද්ධික දෝෂයක් සීල අඩුපාඩුවක් එහෙම නැත්නම් කර්ම දෝෂයක් කියලා කල්පනා. නමුත් සර්වඥයන් වහන්සේ වාදුණත් උච්චරයි, දේවදත්ත වාදුණත් උච්චරයි, මං වාදුණත් උච්චරයි. කාමයේ අයින් කරාට කාම සංඥාව එල්ල වෙනවා බැටදුනවා. අන්න එතනදී අපි මේ සතිය අප්‍රමාදයට සීලෙදි දෙන අර්ථකථන නෙමෙයි දෙන්නේ. අපි අප්‍රමාද වෙනවා. අපි සතිමත් වෙනවා. හැකිතාක් දුරට ආසව ප්‍රසාස වගේ කෙහිත තියෙන ගමන මේ ආස්වාද ප්‍රසආසිත තියන දෙන්නේ නැතුව වැඩියෙන්ම මට කරදර කරන්නේ ආශාව කියන කාමච්ඡන්දයේද එහෙම නැත්නම් ලෝෂ්ණා ගතිය කියන තමන්න දෙද්දෙන ගතිය කියන ව්‍යාපාරෙද මේ දෙක නැති වෙච්ච ගමන් හිත නිඳ කරගන්න. මොකද හිතාවදී තියෙන කාමච්ඡන්දය ව්‍යාපාරය දින ගන්නවා. මේ දෙක නැති වෙච්ච ගමන් හිත නිඳ කරගන්න. එහෙම නැත්නම් අතීත නාගතේ දුවනවා. එහෙම නැත්නම් එචා යෝගාචර ගොඩාක් කල් යනවා. මගේ මේ සමාධි භාවනාවන මූල කර්මස්ථානෙට බාධා කරන ප්‍රධාන ක්ලේශය ප්‍රධාන නීවරණය මොකද්ද කියලා අඳුරගන්න මෙන්න මේක තමයි අප්‍රමාදේ භාවනා කරනවා. ඉතින් මේකට බණක් තහන්න ඕනේ. ඒ වගේම කමඨං සුද්ධ කරන්නත් ඕනේ. භාවනා කරලා මට වෙන්න මේ භාවනා කරන්න මම මෙච්චර විචාර මෙච්චර චිත්තක්ෂණ ටිකක් නැත්තම් මෙච්චර උස්ම රැල් ටිකක් තියන්න පුළුවන් නමුත් ඒකකටම හිත පයින් එක්ක මට කාමරාගය මතුවේ එහෙම නැත්නම් ද්වේෂය මතුවෙනවා කියලා ඒ මතුවෙන විස්තරය ඇත්ත ඇටියටි විස්තර කරන්න පුළුවන් නම් ඕන තරම් ප්‍රබතියි ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සලාම අඳුර ගන්න වෙනවා මට ප්‍රධාන වශයෙන් බාධා වෙන්නේ මොකෙන්ද කියලා. ඒක වෙන කෙනෙකුට කරලා දෙන්න බෑ. ඒක ඒ වගේම භාවනා කරන්න ඉස්සලා හිතලා කරන්නත් බෑ. භාවනා කළා ගෙදර ගිහිල්ලා වෙච්ච දේ විග්‍රහ කරලා කරන්නත් බෑ. භාවනා කරද්දී මට ප්‍රධාන බැට දෙන නීවරණය මේකයි කියලා හඳුනා ගන්න පුළුවන් නම් ධර්ම සාකච්ඡා කරනවා කියලා කියන්නේ මම භාවනා කරනවා මට මෙන්න මේ විදිහ අපහසුයක් ඇති වෙනවා. එහෙනම් එතකොට මම මොකද කරන්නේ? ඉතින් ඒකට ඒක ගැන දන්න කෙනෙක් ඉඳගෙන පොඩ්ඩක් ඒක විග්‍රහ කරලා කියනවා. ඔකට මෙහෙම පිළියමක් තියෙනවා, මෙහෙම පිළියමක් තියෙනවා. ඊට පස්සේ ඒ අදහස අරගෙන කියලා ටිකකට භාවනා කරනකොට කරනකොට ඒ තරම් ගන්න ප්‍රයත්නයට සාපේක්ෂව තමයි මේ භාවනාවේ අප්‍රමාදය අරමුණේ වැඩි වේලාවක් හිත තියාගෙන පුළුවන් ගතිය ඇති වෙන්නේ. ඉතින් කවුරු හරි හිතනවා නම් මේක බෙහෙත් පෙත්තක් බීලා කරගන්න පුළුවන් වෙයි. ඔපරේෂන් එකක් මාකේ කරගන්න පුළුවන් වෙයි නැත්නම් දෙයියන් වැදලා යාප්පු වෙලා අනීමට සමා වෙන්න කියලා කරගන්න පුළුවන් වෙයි නැත්නම් පොඩි ගොඩාක් කියලා කරගන්න පුළුවන් වෙයි නැත්නම් දාන ගොඩාක් දීලා කරගන්න වෙයි ඒවා සියරම බොරු එකකින්වත් මේ හිත හතර වැඩේට උදව්වක් නැහැ ඒ සඳහා තියෙන එකම ක්‍රමේ වැටි වැටි නැගිටින එකයි නැවත නැවතත් කරන හිත අපිට හරියට පශ්චාත්තාපය හිතෙනවා මෙච්චර දන් දීලා තියෙනවා මෙච්චර පොතපත් ගන්නවා මෙච්චර බාහනට ඕනකම තියෙනවා මෙච්චර සිල්ලකලා තියෙනවා ඒත් මගේ හිත පිට යනවායි කියලා අපිට හරියට දුක් හිතෙනවා ඒක නරක වැඩක් නෙවෙයි ඒක ස්වභාවයයි නමුත් නිකමට හිතන දරුවචන් වහන්සේගේ අවසාන භවයේ ශීල පාරමිතා සම්පූර්ණ කරවතු හයක් දුෂ්කර ක්‍රියා කරනකොට ආලෝක මාත්‍රාවක් ආවේ නැහැ කියලා දරුවචන් වහන්සේ මොන තරම් හිතට වෙහෙස හිතට බලාපොරොත්තු සුන්දී නීවරණ පැත්තකින් වෙන්න ඇතනම කතාක සරණ පාවා දුන්නේ එච්චරයි බෝධිසත්ව අධිෂ්ඨානය කියලා කියන්නේ කොච්චර වැටුණත් කොච්චර බඩ අත ගන්නකොට පිට අත ගෑවෙන මට්ටමද ඇස් දෙක ගැඹුරු ළිඳක වතුර වගේ ඇතුළට ගිහිලා කොන්දේශ නාරකී මතු වෙලා ඊට ගන්න හරනකොට වැටෙනවා ඒ චීති කවදාකවත් ඒ බලාපොරොත්තු සුම් කරගත්තේ නැහැ. ඉතින් ඒ මොකද? උන්වහන්සේ දන්නවා මේකට කාටවත් පිටක් නැහැ. ඒක ඒකම කරලම කරන්න ඕන. ඉතින් ඒ නිසා සීල ශික්ෂා විද්‍ය අපි යම් ප්‍රමාණයකට අප්‍රමාදේ පාවිච්චි කරනවාද ඊට වැඩිය දසදහස් ගුණයකින් තමන්ට භාවේනික වෙච්ච තමන්ගේම ක්‍රමසහ විදි හරහා ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් තමයි සමාධියට ඕන කරන්නේ. ඒක කවදාකවත් වෙන එකකින් ප්‍රතිස්ථාපනය කරන්න බෑ. කවදා හරි අපි හිතමු ඒක අමාර වැඩක් තමයි. කවදා හරි අපි හිතමු එක විනාඩි 5කට නැත්නම් හුස්ම රැල්ල 5ක් එක දිගට එහෙනම් තත්පර 5ක් විනාඩි 5ක් වගේ දිගට අරමුණ පිට පුළුවන් ගැතියාවයි කියන්නේ. එතකොට යෝගාවචර කීතයි මුළු සංසාරේ පළවෙනි වතාවට මගේ චිත්ත ප්‍රවෘත්තිය නීවරණයන්ගෙන් තොරව පැවතුණා. එක හුස්මක හිත හිටියොත් එක චිත්තක්ෂණයක් චිත්ත චිත්ත ප්‍රවෘත්ති පැහැදෙනවා. හුස්මරලි දෙකක චිත්තක්ෂණ දෙකක හිටියොත් දෙකක් හිත ඊවරණයෙන් පැහැදෙනවා. වෙන්නේ. අපි විනාඩි 5ක් භාවනා කරලා එක තායක විනාඩියකට එක සැක චිත්තක්ෂණය ගන්න උපයන්න පටන් ගත්තොත් විනාඩියකදී 60 පාරක් චිත්ත ප්‍රවෘත්තිය නිවරණයෙන් තොර වෙනවා. විනාඩි 5ක් යනකොට 300 වාරයක් ඒක පුළුවන් තරම් පිරිසිදු තැනකට වැටෙනවා. එච්ච මෙහෙම කරලා කරලා කරලා කරලා තමයි යන්නේ. මේ පිරිසිදු තැන නිවනන්ගේ විතර තැන අප්‍රමාදී සමාධි අවස්ථාව සතිය පුදුමල දෙයක්. කවදා හරි කෙනෙකුට මේ විශ්වාස කරන්න පුළුවන් තත්යකට આવත් මගේ හිත වැඩි 5කට 10කට 15කට 20කට මේ අරමුණේ මේ ඉරියව්වේ හිත පාත්තන්න පුළුවන් හිතට මේ කාමච්ඡන්දාදී නිවර නැහැ කියලා ඒ මනුස්සයාට ඇති වෙන සුද්ධිය පිළිසිතුව චිත්ත විසුද්ධිය මේ මුළු ලෝකෙම ගන්න පුළුවන් සෑම සපතකට වැඩිය ලොකු නිරාමිෂ සපයක් අපි මේ ලෝකේ සැප ගන්නේ ඇහැට රූප පෙන්නලා කනට ශබ්ද අසලා නාසයට ගඳ දිවට රස කයට පාස සහ හිතට එනේන වල්බూరు අදහස් ක්‍රියාත්මක කිරීම. නමුත් හොඳට හිතන්න අරමුණක හිත තැම්පත් කරගෙන ඒකට ඒකෝදි වෙලා ඉන්නකොට ඇහත් නැහැ රූපත් නැහැ. කනත් නැහැ ශබ්දත් නැහැ. නාසයත් නැහැ ගඳක් නැහැ. දිවත් නැහැ රසත් නැහැ. අවශ්‍ය නම් අර අරමුණ විතරක් දකින පහස තියෙනවා. ඒකේ රාග ද්වේෂ නැහැ. ආනපාන දැක්කයි කියලා රාගෙන්නේ නැහැ, ද්වේෂෙන්නේ නැහැ. ඒක තියෙනවා නම් නිදිමතක් නැහැ, මොහොතක් නැහැ. ඒක නිසා විශ්වාස කරන්න පුළුවන් මේ වෙලාවේ හිත මොකද්ද සතක් වෙනවා. ඒකට කියනවා නිරාමිෂ සුඛයක් කියලා, නික්කම්මසිත සුඛයක් කියලා. මෙන්න මේ සැපේ විඳින්න පුළුවන් මේ කිස්සෙත් තලපවේ ඉන්න එකම සතා මනුෂ්‍යය විතරයි. ඉතින් මේ පිට තියෙන ඕන සැපක් තිරසනුන සාකච්ඡා. මිනිස්සුන්ට පමණයි මේ හිත తాවකාලිකව හරි මේ කෙලෙස් වලින් නිවන වලින් අයින් කරලා මේ දිහාමේ සැපයට යනවා. ඒ වෙලාව වෙනකොට අප්‍රමාදේ සතිය ඒ මිනිස්සයා උතුම් උසස් තලයකටපත් කරන හැබැයි ස්ථිරව නෙවෙයි తాවකාලිකව. ඒක නිසා එහෙම කෙනෙකුට තේරෙනවා මං සංසාරෙ මෙතෙක් කල කාලගත කරේ කොහොමද? දැන් මං ගෙදර ගියාම මම කාලගත වෙන්නේ කොහොමද? ගත වෙන ගත වෙන හැම චිත්තක්ෂණේ සංසාරයකට ඇතුළට අපසල් සිද්ධ වෙනවා. අපි හිතාන ඉන්න නම් අපි බොහොම නම්බුකාර පුරවැසියන් වශයෙන් තමයි ගත කරන්නේ කියලා. නමුත් නීවරණ පැත්තෙන් බලනකොට කිසිම කෙනෙකුට මොනම න්‍යාය පත්‍රයක් නැහැ. අපි ඊගාව චිත්තක්ෂණ රූප බලයිද සද්ධායිද රාගය ටිකරයිද ද්වේෂය ටිකරයිද මොහොත ටිකරයිද කියලා කාටවත් මොනම පාලනයක් නැහැ. එතින් බලනකොට චීසනේ සාමානුෂික කිසි වෙනසක් නැහැ. මේ සමාධි මට්ටමේ අප්‍රමාදයක් පිළිබඳව දන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ මේ මිනිස්යාගේ තියෙන මේ සුවිශේෂී ගුණය එයාටම සමාදම් කරවලා මේක නිකන් හම්බ වෙන්නේ නෑ මේක උපයන්න ඕනේ මේක උපයන්න සීලය ඕනේ සීලක ඉඳගෙන නිකන් ඉඳලා බෑ සමාධි ශික්ෂාව වඩන්න ඕනේ සමාධි ශික්ෂාව අමාරුයි ඒක පිළිබඳ කිසිම වාදයක් නැහැ. නමුත් අපි ඔය එදිනදා ජීවිතයේදී හම්බ කරන සපත් එක බලනකොට ඒ සමාධියෙන් ලැබෙන සුඛය අතිමානුෂික සුඛයක් කියනවා. ඉතින් ඒක නිසා ඒක නොමින් මැරෙන්න උනායි කියලා ඒක මොකක් හරි මොකක්ද ඒ ජීවිතේ කියලා හරි. අපි එහෙම කොච්චර ගාන සංසාරේ නැතිලා තියෙනවා. මේ හැරෙත් මැරෙන්න වෙන්නේ ඒ කාරණා තමයි. ඒකෝර කොහොමද සාධනේ කාර්යය. කොහේ එතකොට අපිට මොලයක් තියෙන කියන වචන ගන්නවා. කොහේ එතකොට ශික්ෂණයක්. ඉතින් ඒ නිසා අපි ඉන්නකම් මේ කිසියකට කරන රණ්ඩු කර කර අල්ලපු ගෙදරත් එක්ක ගැටි ගැටි අරයත් එක්ක මෙයත් එක්ක ගැටි ගැටි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ උදාතර ගහමු කළ මහා ලොකුට කියන එක පොහොසත්කමක් කියන්නේ. වැඩියෙන් හම්බ කරපිනේ වැඩියෙන් පොහොසත් කියලා කියනවා. වැඩියෙන් හම්බ කරනනේ වැඩියෙන් නන්නත් ආරයි. ඒක පාවිච්චි කරන්න දන්නේ නැත්නම් කොච්චර සැපකම්පත් වුණත් කමන්නේ තමයි තමයි දවසකට විනාඩි 10ක් 15ක් සුමානකට පැයක් වරුවක් හමාරක් මාසයකට දවසක් විතර වෙන් කරගෙන මේ හිතත් එක්ක ජීවරණ පිළිබඳව ජීවරණ තොර කරගෙන හිතත් එක්ක ඉන්න ප්‍රමාද වෙන්න එහෙම නැත්නම් සතිමත් වෙන්න පාර දන්නේ නැත්නම් සංස්කෘත ශ්ලෝක කාර්යය කියනවා ආහාර නිද්‍රා භය මේ තුනංච අශූන නරාණ මේතම් පශු සමානයි ධර්මේන තේෂා මදිකෝ විශේෂා ධර්මේන හීන පශු සමාන සෝගකාරය කියන මේ ආහාර ගවේෂණය නිදා ගැනීම එදින ජීවිතයේ බය නිසා මේ නව අපේෂණ කිරීම සහ මෛත්‍රුණ සේවනයේ කියන එක නරයටයි තිරසනටයි සමානයි. තිරසනත් හැම වෙලාවෙම ආහාර හොයනවා. තමන්න කියලා බුදිය ගන්න ලැබුම් පොලක් හදා ගන්න එක බොහොම ආවේනික තැනක හදා ගන්න. ඊට පස්සේ නිතරම ගවේෂණය. බය කොයි එක ඇවිල්ලාම කාලය ඉදන්නේ. ඊට පස්සේ පුරාවට මෛත්‍රුණ සේවනය කරනවා. මේකයි මනුස්සය අතර කිසි වෙනසක් නැහැ. ආහාර දීත්‍රා බය මේ තුනංච නරාණ මේකම් පශු සම. නරයයි පශුයි දෙකම සමානයි. ධර්මේන තේෂාමදිකෝ විශේෂා. බුදුහාමරගේ ධර්මය මනුස්සයාට තියෙන සුවිශේෂ ලක්ෂණය. අප්‍රමාද ධර්මය, සති ධර්මය මනුස්සයාට තියෙන සුවිශේෂ ලක්ෂණය. ධර්මයෙන් හීන පශු සමානයි. ඒ මනුස්සයා ධර්මයෙන් තාම හීනයි නම් ධර්මයේ කොහොමද නැත්නම් ආයතරයක් නරයක් සකටෙක් වගේ තමයි. සතෙක් වගේ තමයි. පශු. පශු කියලා කියන්නේ තිරිසක්. ඒ තමයි අපිට හම්බෙච්ච මේ අප්‍රමාද පදය. අපිට මේ හම්බෙච්ච මේ සතිය. අපිට හම්බෙච්ච මේ සර්වචනාංශගේ පණිවිඩය. අපි ඒක රජදෝෂේ සාක්ෂිත රජ කෙනෙකුගේ මිනිවතුන්නක වගේ. මිනිවතුන්න මිනි කොණ්ඩල වගේ. පළඳගෙන අපි ඒකට පණ දීලා කටයුතු කරන්න ගත්තොත් අපිට හොඳට තේරෙනවා ඒක නැති ජීවිතේ සහ ඇති ජීවිතය අතර වෙනස. සතිමත් ජීවිතය සහ සතිය නැති ජීවිතය අතර වෙනස අප්‍රමාදයේ සහ අප්‍රමාදයේ වෙනස ඇති වෙනස මෙන්න මේක දැනගන්න දැනගන්න තේරෙනවා අපි මේ ඇවිල්ලා තියෙන කාලේ ඉතාමත් වාසනාවන්ත කාලයක් හැම කෙනාම මේ ධර්මය ගැන කතා කරන කාලයක් හිතන්න එපා බෞද්ධ විතරක් නෙවෙයි හැම ආගමක්ම පසුගිය අවුරුදු කීපයකට දිනුනවා විශේෂයෙන්ම අද දිනුනේ මුස්ලිම් ආගම ආකර්ණචී කියන අපි බෞද්ධ විතරයිනවා අපි අපේ බුද්ධාව හැම කෙනාම කරගෙන යනවා කියලා ඒක නිකන් බෞද්ධය නිකන් මේ තමන්ගේ පිට කහ ගන්න කරන කතාව වැඩි දෙවීම අල්ලලා නැහැ මුස්ලිම් ආගම කතෝලික ආගමෙත් ලොකු දියුණුවක් තියෙනවා හින්දු ආගමෙත් ලොකු දියුණුවක් බුද්ධ ආගමෙත් දියුණුවක් තියෙනවා මොකද හේතුව මිනිස්සයා මේ විද්‍යාව දිගේ ගිහිල්ලා ඒ පරිපූර්ණ කාලා ඒකෙන් කිසි හරයක් නැති බව යන්තම් තේරුන්න පටන් ගන්නවා. අපේ සිංහලයන් නම් තාම තේරිලා නැහැ. අපේ කට්ටිය තාම කට අරගෙන පිටිපස්සේ යනවා. සුද්ධ පිටිපස්සේ මේ විද්‍යාවෙන් අපිට හම්බ වෙන්නේ. ඒකේ ගුණය මොකද්ද? තිබුණු සදාචාරයක් නැති වෙච්ච එක විතරයි. බයලජ්ජා දෙකක් නැති වෙච්ච එක විතරයි. ඒක නිසා ඒ රටවල විශාල ගැම්මක් තියෙනවා. ඒක නිසා කොයි ආගමෙන් දිනුවක් තියෙනවා. අපි ඇවිල්ලා තියෙන මේ බුද්ධ ජනකයත් එක්ක පස්මා බැලුම් බලලා අපි කොහෙල බලලා ඉන්නේ ඇවිල්ලා ගමනක් තියෙන. දැන් ආවට පස්සේ අපි ආයතන තිකසුණු මහා සමාන. සති නැති මිනිස්සු හා සමාන. අප්‍රමාදී නැති මිනිස්සු හා සමාන තරගයකට වැටිලා මේ රූප වැඩියෙන් බලන්න, ශබ්ද වැඩියෙන් අහන්න, ගන්ධ රස පහසට යන්න ගත්තොත් එතකොට ඒ පුද්ගලට සාසනික රසය නැති මම කියන්නේ මේ ඔක්කොම නැතකල මේකට බහින්න කියලා මම කියන්නේ ටික ටික ටික ටික සතිය ඇති සහ සතිය නැති දෙක අතර වෙනස ප්‍රමාදේ සහ අප්‍රමාදේ අතර වෙනස හිතට වාතගත්තොත් ඒ මනුස්සයාට කොච්චරක් මේට වැඩිය හොඳින් මේ වැඩේ කරන්න පුළුවන් ගතිය වලට ක්‍රමසාධි අනන්තවත් තමන්ගේ සාමාන්‍ය බුද්ධිය ඇතුළත තියෙනවා. අනිවාර්යෙන් මේට වැඩිය හොඳින් කරන්න පුළුවන්. එච්චරයි සාසනය කියන්නේ. ඒකටයි සාසනයෙන් පණ කියන්නේ. අපිට එකකට පිම්මි පනින්න බෑ. අපිට මේ තිබුණට වැඩිය ටිකක් වගේ ඒකට කියනවා අධිචිත්ත ශික්ෂාව කියලා. තදාගත චිත්ත ප්‍රවෘත්ති චිත්ත විවේකය දෙකලාව තව ටිකක් වැඩි කිරීම සඳහා කටයුතු කරගත්තොත් අපි දාසෝ නෙවෙයි. අපි බත් බැලයෝ නෙවෙයි. අපි කාටවත් වාල්ලු නෙවෙයි. එනිසා දී ඇති ඉඩ තුල මේක පොඩ්ඩක් වැඩි කර කර වැඩි කර යන පටන් අරගත්තොත් අපිට ඒ වගේ ලද අවස්ථාවේ විවේකයේ වැඩි කරගන්න අප්‍රමාදේ වැඩි කරගන්න සතිය වැඩි කරගන්න කල්යාණ මිත්‍රෝ දැකීමේ ආනිසංස ලැබෙනවා. ඒක සුවිශේෂී අහම්බය. සමන් දින්ගිත්තක් හරි මේ කරගෙන යන අප්‍රමාද වැඩ පිළිවෙල දියුණු කරන්න සැලසෙනකොට ක්‍රමසාවිදි හොයනකොට ඊවර දෙක තුනක් ලැබනකොට අතවාසි වෙනකොට අනිවාර්යයෙන්ම තමයි සමාජයේ තමන්ට වැඩියෙන් මේ කටයුත්ත කරන කල්හාන මිත්‍රයෝ අනිවාර්යයෙන්ම තමන් හිතුවට වැඩි ප්‍රමාණයක් ඉන්නවා ඒක ඉතාමත් වාසනාවන්ත විවිතුරු සුපිපි දර්ශනය අපි මේ සත්‍ය ගැන නොසලකා අප්‍රමාද ගැන නොසලකා කටබඩ වඩා ගන්න තීසන්හා සමාන සැප දිගේ යන්න යන්න අපි නිර්සත්තුත් එක්ක සම්බන්ධ වෙනවා අසත්පුරුෂයත් එක්ක සම්බන්ධ වෙනවා. ආපතරයන් එක්ක සම්බන්ධ වෙනවා. බල්ලොත් එක්ක මුදිය ගත්තොත් මැක්කොත් එක්ක තමයි නැගිටින්න වෙන්නේ. ඒ නිසා තමයි දන්නවනම් සතිය සමාධිය උත්සාහ කරලා බලන්න අනිවාර්යයෙන්ම තමන්ගේ සමාජයේ තමන් හිතනවට වැඩිය ගුණවත් සත්පුරුෂය ඉන්නවා. ඒගොල්ලොත් එක්ක අපිට සම්බන්ධතාවයේ ඉඳන ඊළඟ ගුණ වැඩෙන්නේ. ඊකට ජේතවනාරාම බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ ඉන්දියාවෙම හිටවන කමක් නැහැ. මේ සති ධර්මය මේ අප්‍රමාද ධර්මය කාලයට කාලස දේශයට හේතුවට අක්ෂාන්ත දේශන වලට අහු වෙන ධර්මයක් ඕන තරක කරන්නේ මේ වැයද දවල් ජානට පිළිමිද බැවිදි උපවිද බෞද්ධ බෞද්ධ මොකක් කරන්නේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේ මේ සත්‍ය පිළිබඳ සම්පූර්ණ දේශනයක් දීපෝ ජොන් කපාක්ෂි කියන මහත්තයා ඉතාම සිද්ධාන්න සුළු කතාවක් කරලා එතෙන් ළඟ ඉන්න දලයි ලාමතුමාගේ නානවා ඒකේ නායකත්වයේ ආගමික නායකත්වයෙන් අවසරයි ස්වාමීන් වහන්සේ මේ සතිය බුද්ධ ආගමද කියලා. මේ සතිය බුද්ධ ආගමේද කියලා. ඒ එහෙම කොට කරන්න බෑ. සතිය ඕනේ මිනිසෙකුට කරන්න නම් සර්වඥ වහන්සේ විතරයි ඒකේ ගුණ දැනගෙන ඒක මතු කරන දීප සාක්ෂි වහන්සේ. එහෙම නැත්නම් සතිය කාගවත් බුදුදෙන් සීල වෙලා නැහැ. හොඳට මතක තියාගන්න සතිය කාටවත් අධිකාරියට යට වෙලා නැහැ. ඒ වගේම වාලෙක් හරි ගමන්නේ දාසෙක් හරි ගමන්නේ බද්දලෙක් හරි ගමන්නේ සතිය වඩා ගන්න පටන් අරගත්තොත් මොන්නම්ම කෙනෙකුටවත් ඒක වළක්වන්නත් බෑ. ධානයත් එක්ක වළක්වන්න පුළුවන්. සීය කඩන්න පුළුවන්. සතිය වඩා ගන්නතර පස්සේ අපි කොච්චර නෑදෑ කිව්වත් ඒක මුල් බහගත්තට පස්සේ සෙල්ලක්කාර වැඩක් තමයි. කොයි වැඩේ කරන්නේ කොයි කෙනත් එක්ක ඉඳන්නේ අහන්න පුළුවන් ඕන කෙනෙක්ගෙන් නැත්නම් අභියෝග කරන්න පුළුවන් ඕන කෙනෙකුට වඩා පුළුවන් නම් කරපන්. සදාක කරන්න. ඒ තරම්ම බලවත්. ඒ තරම්ම බලවත් එක අඳුන ගන්නකම් අපේ ගති අසත්පුරුෂයි. ඒ වගේම පල්ලෙහාට බරු බැඳලා මේ සත්‍ය පුරුෂුර ගත්ත ගමන් සමාන රැකිය රැසාවක් කරනවා රැකිය රැසාවේ බොහෝම පහසුවෙන් ඒ කටයුතු කරන්න පුළුවන්. ක්‍රීඩා තරඟ කරනවා නම් ඒක කරන්න පුළුවන්. ඉගෙන ගන්න දරුවෙක් නම් ඉගෙන ගන්න පුළුවන්. චිත්ත සිද්ධිය ගන්න කෙනෙක් නම් මේ කටයුතු කරලා මොකද ඒ සතිය ඇති වෙන්න ඇති වෙන්න මේ මානසික ආතතිය අසහනය එහෙම නැත්නම් ඊඩනය හොඳ ඉනේනකොට මතක් කරලා දීලා ඒකේ අදාළකමක් නැත්තේ නේ වර්තමාන මොහොතේ ගත කිරීම හරහා සතිමත් මොහොතට කොහොමදක්ක සාහනයත් එක්ක කර දෙනවා නැහැ. සර්වඥාන්සේ සඳහන් කරනවා කෙලින් හිතුවු ඉදිකට්ටක් අරගෙන ඔය ඉදිකට්ටුට අප අහුරක් කරන්න දෙකක්වත් කරන්න තුනක්වත් කරන්න වැලිවක් කරන්න එක කඳුලක්වත් ඉදිකට්ට උඩ නතර වෙයිද කියලා බලන්න ඉදිකට්ට දාලා උඩ අර දාලා නතර ඉදිකට්ට පැත්තට දාලා වක් කරන්න ඉදිකට්ට යට අසත්‍යමත් හිත පැත්තට විදිහට තමයි. පක්කම මේ යට. ජීවිතර පිළිගන්න මොන්න ජහජරා වැටෙනවා. සදාක මුදුන එන්න එන්න තියුණු වෙනවා මිසක්. පිළිගිටිනා මිසක් කක්දාකටවත් නැහැ. ඒනහරි කොයි වෙලාවක හරි මේ සතිය පොඩ්ඩක් මේ අප්‍රමාදයේ පොඩ්ඩක් සීල මට්ටමේ ඉන්න කෙනා සමාධි මට්ටමට පොඩ්ඩක් දාගත්තොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා මේ පුදුමාකාර බුදු බලයක් බුදුමාකාර ධර්ම බලයක් බුදුමාකාර සංඝ බලයක් බුදුමාකාර සීලයක ධර්ම චිත්තක්ෂණේ චිත්තක්ෂණේ ලබන ගන්නවා ඒ වාගම තවත් සතුට වෙන්න පුළුවන් කාරණාවක් කියන්න පුළුවන් කොයියම්ම චිත්තක්ෂණයක හරි කමන්නේ අපි සතිය අඳුනලා දුන්නොත් හිතට ඒක නිවන් දකින්නකම් කවදාකවත් අමතක වෙන්නේ නැහැ සති ධර්මය කොයි වෙලාවක හරි යම් කෙනෙකුගේ චිත්තක්ෂණයට චිත්තක්ෂණයට හඳුනලා දුන්නොත් සති කියන වචනේ නෙවෙයි අප්‍රමාණ කියන වචනේ නෙවෙයි අද්දකේම ඒ සතිය විතරක් කවදාක පිටුපාන්නේ විචුතුතමෝ සමහත් හොඳ ඉතකම කල්පවති විචිචිතුම් භූමෙන් ඉතු නොපාවිති කියලාදී සංදේශකවි දේශනාවේ සතිය විතරක් කවම කවදාක සතිය පිටවගත්ත මනුෂයා අසරණ කරන්නේ ශ්‍රද්ධාවේ මනස අසන්න කරනවා වීර්යයේ මනස අසන්න කරනවා සමාධියේ මනස අසන්න කරනවා ප්‍රඥාවේ මනස අසන්න කරන් ඉතිතියි මේක තමයි සත්‍ය කියන සුවිශේෂී ගුණය ඒකයි විතර ගන්නාගේ සියලු ධර්ම කොටාසමේ අප්‍රමාද කියන වචනයට වැටෙන්නේ සත්‍ය කියන වචනයට වැටෙන්නේ ඒක ඒ තරම්ම සම්පූර්ණ ගමනට හැරමිකයක් වාගේ අපිට උදව් කරනවා සම්ප්‍රදායන වල බෞද්ධකින් අහන සත්‍ය කියන්නේ මොකක්ද කියන්නේ කවුරුත් දන්නේ ධර්මාචාර්ය විභාග පාස් කරලා PhD කරලා ඇති බුද්ධ ධර්මයෙන් අනුන්ට දේශන පවත්තන ඇති අහන්න සත්‍ය කියන්නේ මොකක්ද කියන්නේ අහන්න අප්‍රමාද කියන්නේ මොකක්ද කියන්නේ තේරුම් ගත්තත් කවදාකවත් නම්බුකුත් නැහැ එනිසා මේ සති ධර්මයේ පතර දැම්මොත් මුළු දැනුවත් මේ මානසික චරිතය පස්සට යනවා මුළු දැනුම සති ධර්මයට දැන දුන්නොත් එදා ඉඳලා මේ මානසික ජීවිත පුදුම තෙදක් පුදුම ධර්ම ඥානයක් පුදුම සාමාන්‍ය බුද්ධියක්, පුදුම ආචාර ධර්ම පද්ධතියක්, පුදුම අවදි භාවයක් ඇති කරලා දෙනවා. ඒ නිසා සර්වඥාන්සේ අවුරුදු 7 කීටි කැටි වයස හිටපු රාවණ කුමාරයාගේ ඉතින් ඇදගෙන ගිය මොකද? යසෝදරාවට මේ කතා කරන දීලා පැවිදි කරලා දුන්නේ මේ තායාදේ මොකද? දැන් මේකෙන් තමයි හැඩය වෙනසක් වෙනවා. අපි කරන්නේ මොකද්ද? බෝධියක් බැංකුවේ දාලා ඒක දෙනවා. එතන විශාල ඉඩමක් වෙනවා අර යකට මල කර්ම මේවා රකින්න කියන. ඒක නෙවෙයි දෙන්නේ ගොඩ උට යමක් දිහා අවදී බලන්න පුළුවන් ශක්තිය. සතිය අප්‍රමාදී දුන්නොත් ඒ මනස ඕන තැනකට ඒක යොදලා ඉතන්න වැඩි ගන්නෑ. ඒ නිසා අපේ ජීවිතේ પરම්පරාවට අපි දුවා දරුවන්ට අපි සමාන විගමොත් මේ සතිය උගන්න ගත්තොත් මම අඩු කරන්නේ අම්මට අප්පට වන්නේ. එහෙම නැත්නම් මම සාහිතික කරලා කියන්න සතිය නැතුව මොනවයි ගැටුවත් අද ඒකාන්තයෙන්ම දරුවාම අම්මටයි අප්පටයි වෛර කරනවා. එහෙම සංස්කෘතියක් අද ඇවිල්ලා තියෙනවා. කුජෙන් ආවේ කද දන්නේ නමුත් අම්මලක්ලා බිඳවනවා. නමුත් කොහොම හරි උත්සාහ කරලා බලන්න ඒ දරුවන්ට දන්න ක්‍රමයකට මේ සතිය කියලා දෙන්නේ ඊටාන්තර ඒ දරුවා නැවත සලකා බලන්න යනවා ප්‍රශ්න තියෙන්නේ අම්මලා අප්පලා ගන්නේ නෑ සතිය කියන්නේ මොකක්ද එතකොට මොකද නැටත් නිරත් වයන් කාණන් කාට කිව්ද ඒ අමාරුව කියලා අද ඉන්න પરම්පරාවට අපි අන්තපත හරි මේක ටිකක් පාඩම් කරලා දුන්නොත් ඒ પરම්පරාව නම් විකට වැඩ ගන්න ඉන්නේ නමුත් ඒ අත්තන්ගේ දුවා දරුවන්ට පුතුමාකාර ආලෝකයක් ලැබෙනවා ඒ ගුරුනි ස්වාමීන් වහන්සේ කියනවා අපේ මේ තරුණ දෙමව්පියෝ තරුණ තරුණ බැලපු අර තනිය භාවනා කරන්න වෙලාවක් නැහැ. වැඩ කටයුතු වැඩි. කියලා බුදුහා තරම් පන්සල් වල එකක් නැතනවා. බඩ භාවනා කරන්න දෙන්නේ නැහැ. නමුත් කියනවා දරු බඩක් ඇති වුණාට පස්සේ අම්මා එක දවස් 10ක් භාවනා කරොත් අර උපදින දරුවගේ වෙනස කැපිපේන වෙනසක්. මේගොල්ලෝ මේක ආගමයි ජීවිතයයි කාමසේවනයයි දෙක දෙපැත්තට කරගෙන ඒක කරන්න තියෙන්නේ මේ බාහිරට ගිහිල්ලා හැට පිළිල හොට බිමනවා තමයි භාවනා කරන්න ඕනේ මේ ජීවිතේ කරන්න බෑ කියන්නේ. අර සංසය ඇද ඇද ඉන්නවා තමයි නෑදෑයෝ. හොඳටම බද්දේ යවන්නේ ඉලක්ක කමන්නේ උඹලට බැරි වුණ ගමන් මම කියන නිසා ඉල නිකන් භාවනාසාරේ කොනක වාඩිලා ඉඳලා බලපන්. දරුදකට මොකද වෙන්නේ කියලා. දැන් මේ දවස්වල රිසර්ච් කරලා කියනවා එක දවසක් එක මිනිස්සෙක් එක දවසක් මේ අප්‍රමාදී මේ සතිය පිළිකෙව්වොත් ඒ මනුස්සගේ ඥානවලට පැහැදිලි වෙනසක් වෙන්න පටන් ගන්නවා. මෙතෙක් කල ගොඩාක් කල් පරිශන කර දවස් 10 මාසෙ මාස 3 එතකොට හැසිරීම වලට වෙන වෙනස් කරනවා. මේ නැතිදී තමයි හෙලිකරේ එක දවසක් සතිය පිටවන්න උත්සාහ කරොත් ඒ කියන්නේ සාර්ථක වෙලා නෙවෙයි උත්සාහයේදී ඥානවල ඇති වෙනස තමයි ඇඟට විශේෂ විදියක් යාම ඉදිමින ගතිය ඔද්දල් වෙන ගැතු අඩු වෙනවා. දැරීමේ ශක්තිය වැඩි වෙනවා. ඉතින් අපි වා දොස්තරට බාර දීන බෙහෙත් වලට බාර දීන සත්‍ය වවන කරන්නේ නැතුව පුළුවන් තරම් ඕටයින් කර කර හම්බ කරනවා. ඒක ඔක්කොම සල්ලි ටික තැම්පත් කරලා මොකක් ලෙඩක් ආවම හම්බ කරපු සල්ලි ටික මදි බිල ගෙවන්න. ඊට පස්සේ නොකාන මේ ඉක්මනේට කාලා ලෙවකාර මැරලා. ඒ නිසා අපි ජීවිත කතාව පොඩ්ඩක් ප්‍රයෝජනෙ සලකලා අතිශෝක්තිය නැතුව සකස් කරගෙන මේ සති ධර්මයත් එක්ක තියා පුරුදු කිරුවොත් ඊතර දුවා දරුවන්ට අතර සම්මතියක් ඒ වගේම සාසනික වැඩ ටිකක් තමයි කායික සෞඛ්‍යයක් මානසික සෞඛ්‍යයක් හැදෙන්න පටන් ගන්නකොට මුලදී නම් කැපී පෙනෙන වෙනසක් වෙන්නේ නැහැ ඒක කල් යනවා නමුත් බෞද්ධයෝනි අපිට මේක සත්‍යයෙන් කරන්න හැදෙන්නේ ආනේ කරගෙන යන්න පටන් අරගත්තට පස්සේ ඒකේ කවදා හරි අපේ ජීවිතේ කරන ලද ලොකුම ආයෝජනය තමයි මේ සත්‍ය වැඩිම සඳහා අප්‍රමාද වීම සඳහා කරන කටයුතු. ඒක සඳහා මහාර කිය පිටට පරියන්කයකට ඇවිල්ලා ශාලාවට මෙන්න ඕන කරන්නේ නැහැ. ලදලද වෙලාවක සක්මන් භාවනාවක් කරනවා. ඉඳගෙන ඉන්න අමාරුයි කකුල දෙනවා ඒක ඇත්ත. වයසට ගියන් පස්සේ කරන්න බැරි බව හැබැයි. නමුත් ඇවිදින ගමන් සක්මන් කරන ගමන් අඩු ගානේ මම මේ මහා පොළවේ පොළොමහි කාන්තාවුද ඇවිදිනවා. මම මේ වම මේ දකුණු වශයෙන් මට කොච්චරලා ඉන්න පුළුවන් නැත්නම් තමයි සුත්තු එදිනදා කරන නිතිපතා කරන මොකක් හරි වැඩක් කරගෙන ඒක කරනකොට වැඩේට අමතරව මම මේක දැක්ක දැක්ක දැන දැන සතියෙන් කරනවා කියලා එක වැඩක් අල්ලගත්තොත් සම්ප්‍රදාන කුලම තනියම කරන විවේකීව කරන එක වැඩක් අල්ලගත්තොත් තමයි එදිනදා වැඩවලදී ටික ටික මේක සම්බන්ධ කරගන්න කාර්යබහුල ජීවිතයක් ගත කරයි කියලා නිදහසට කාරණාවක් නැහැ. මම උගන්න ගන්නකොට මන්ටේ ස්වාමීන් වහන්සේ දත්ම දිනකොට හැමදාම දත්ම දිනන එක වෙලා තමයි දත්ම දිනන. ඔබ තනියමනේ කරන්නේ. දත්ම දිනවල දත්ම දින හැටි බලපන්. ඒ දැනෙන දැනුම බලපන්. ඒකට අවදි දැනස් මුළු හදින්ම බුද්ධ කෘත්‍යයක් කරනවා වගේ දේව කාර්යයක් කරනවා වගේ කාර්ය කාර්යයක් කරනවා වගේ ධර්ම දින ගමන් සම්පූර්ණ ඒක දේශය වෙන දේවල් වලට විද්‍යාව දෙන්න තු බලන්න මේ මේ විදිහට එක දෙයකට පූර්ණ සත්‍ය දීලා දවසට ටික ටික ටික ටික පුරුදු කරනවා. ඒක දුරවද කියනවා නම් මේක නෙවෙයි සත්‍ය උත්පතිම උත්කෘෂ්ඨ ඵලය. සත්‍ය උත්කෘෂ්ඨ ඵලය ලබන්න අපි විපස්සනා භාවනාවට යනකොට මම මේ විස්තර කරේ චිත්ත භාවනාව නැත්නම් සමාධි භාවනාව. නමුත් මෙතනදීම තමයි ආනිසංස පේන්න පටන් ගන්නවා විපස්සනා ගියාට පස්සේ. ඒ විපස්සනාව ආරහ කරන්නේ අපි කුචිකපදවල දෙන ආනාපාන විතරක් නෙවෙයි භාවනා කාලේ ඉඳගෙන ඉන්න ඉරියව් විතරක් නෙවෙයි තමයි ඉදිරියට ඉදිරියපත් වෙන ඕනම ධර්මතාවයක රූප ධර්ම වේවා නාම ධර්ම වේවා ඒකේ ඇති හැකිය හොඳට පිරිසුදු කණ්ණාඩියක පිළිබිඹුව දකින්න වගේ තමයි දැක ගන්න පුළුවන් චිත්තපත්යක් ඇති කරලා දෙනවා සමාධිය හරහා තමයි ඒකට අන්න ඒ විදිහට Taman ඉදිරිපත් වෙන දේවල් වලින් පැනලා යන්නේ නැතුව ඒකට කිපෙන්නේ නැතුව අල්ලබදා ගන්න යන්නේ නැතුව ඒ දෙය ඇති ඇති දකින්න මිනිහට විතරයි කියන්න පුළුවන් ඉන්නේ ජීවත් වෙන මිනිහෙක් කියලා. අනිත් ඔක්කොම ඉන්නේ හීනෙක. හිත කරලා තියෙන දේවල්, ඊයේ වෙච්ච දේවල්, අතන වෙන දේවල්, අරයට වෙන දේවල් ගැන කල්පනා කර කර මුළු දවසම ගත වෙන්නේ ජීවිතේම ගත කරන්නේ හීනෙක. හීනේ එළි වෙන්නේ මරණ මොහොතේ. මරණ මොහොතින් දඩස්ලාලා අවර්තමාන වෙනවා හිත. ආවට පස්සේ බලනකොට පේනවා මේක නටපු තොවිලකුත් නෑ, බෙරේ බලුකුත් නෑ. අනේ මනුස්ස ජීවිතය කවුරු ගානක් ගත කරලා දිනවා. අනේ මැරෙන්න යනකොට මමයා කියන්නේ කවුද කියලාවත් දන්නේ නෑ. සතිය වඩපේකනාට අනන්තවත් ඒ தත්තට මුණ දෙන්න පුළුවන්. එයාට පොඩි මරණය කියන්නේ මහා ලොකු කරපතර දෙයක් නෙවෙයි. යදන්න මොකක් මරණ බව. ඒක නිසා අපි මේ අසතියෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ අපිට කරගන්න පුළුවන් ලොකුම සාධනය. මරණය පිළිබඳ කිසිම ලෑස්තියක් නැහැ. අන්තිමට මරණය එනකොට පුදුමාකාර බයක් එනවා. මොකද අපි ඉන්නකම් මේ කරණ දෙන යුතුයකම් වගකීම් ඔළුවට අරගෙන කලියුත් පමා කරා. ඒ නිසා කලියුත් කිරීමන පමා වෙන්නත් එපා. නොකලියුත් නොකිරීමන පමා වෙන්නත් එපා. දේශනා ඉවර කරන්නේ තමයි එක වාක්‍යයක් කියන්න කැමතියි. මෙවැනි සත්‍යයක් මුළු සමාජයකම කරන්න පුළුවන් කියලා හිතන්නත් එපා. දැන් මම මේ කරන නිසා අපේ පවුලේ ඔක්කොම මේ කරන්න ඕනේ. අපේ ධායක සභාව ඔක්කොම මේ කරන්න ඕනේ. සිංහල බෞද්ධ ඔක්කොම කවදාවත් ඒක නම් වෙන්නේ. සත්‍ය වඩනවා නම් වැඩෙන්නේ මම දැන් මෙතන කියන තැන විතරයි. එසා යම් චිත්තක්ෂණයක කාලාවේ මම දැන් මෙතන සතියින් ඉන්න කියන එක සැති කර ගන්න පුළුවන් නම් ඊට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් බවට හොඳම සාධකයි. එකම චිත්තක්ෂණයක්වත් කාටවත් මම දැන් මෙතන කියන තැන දෙන්න බැරි නම් මේ මනුස්සයා භාවනාවට අබහුවෙයි. හරියන්නේ එන්න උත්සාහ කරන්න උත්සාහ කරලා පුළුවන් නම් චිත්තක්ෂණයක් මුළු අපේ ජීවිතේ වෙන්න තියෙන චිත්තක්ෂණයේ චිත්තක්ෂණ දෙක තුන හතර වශයෙන් බලන්න. ඒ තමයි කමඨහන් කියන්නේ. ඒ තමයි භාවනා ජීවිතය කියන්නේ. මෙවැනි දේශනාවක් මේ විස්තර කරන්න බෑ. අපිට බලන්න දෙන්නවා, හඳුනා දෙන්නවා. මොහොතකට හෝ මේ භාවනාවේ අප්‍රමාදේ වඩ아가න ඊට පස්සේ ඒක දියුණු පවණු කිරීමේ කටයුතු ඒවා වෙනමම සාකච්ඡා කරන්න ඕනේ. අද දවසේ මම හිතන්නේ දේශනේ වශයෙන් මේ මූලික හඳුනා ගැනීම කරන්නයි සත්‍ය පිළිබඳව අප්‍රමාද පිළිබඳව ඒ මම හිතනවා මේ වගේ සිල්වත් පිරිසක් නිසා ඒවා ගැන කටයුතු අහලා යම් ප්‍රමාණයක් අවබෝධ කරගත්ත පිරිසක් නිසා මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දේ තමන්ගේ මේ කරගෙන යන ධාර්මික ජීවිතේ සාර්ථකව ලං කරගෙන වඩා තෙදවත් සද්ධාවෙන් යුක්තව මේ ආගමික ධාර්මික ජීවිතය ජීවන බව කර ගැනීමට මේ ධර්ම දේශනාවත් එක හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනට කරනවා ශිල් දිනාට සැලසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා උන්ලෝසි වෙලාව හැටියට තාපය විනාඩි 30කට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙනවා කාටද මේ සම්බන්ධව ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ විවේචන තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලන්නේ. යම්ටි ඒකට කියන්නේ කියන්නේ ඒ වැඩේ කරනකොට ඉතිරි කැපාරණ ඒක ගන්න පුළුවන්. ඒ වැඩේ කරනකොට අමන්ත මොලේ සංකල්ප කියන්නේ ස්පර්ශාරි. නැත්නම් මහායතන සූදාරි ඔබේ බලයේ ඔබේ අවධානය කරන්න. ඔව් කතාව හරි මේක තමන්ගේ ජීවිත සම්බන්ධිත අත්දැකීමක් එක කියන්නේ ඒක පොලිටුවේ සාර්ථකයි කතාව. සිද්ධියක් එක විස්තර කරන්න තමන්ගේ අත්දැකීමත් එක්ක අපතේ මාත්‍රේ කරනකොට ඒක තමයි මම උගලට ඉස්පාර්ශයේ තියෙනවා. මේක අධ්‍යයනයනවා. අපි අවධානය කරන්නේ ඒක තමයි. ඒක අර ඉස්සලා කියනකට වැඩිය වටිනවාද දත්ත දීම කියන සිද්ධියත් එක බලනකොට ඒකට අපි දත්ම දිනවා විතරයි one thing at a time and that done well. මුළු හදින්ම දත්ම දින්න ඉන්දියාවේ ගිහිල්ලා ජයසිරිමා බෝධි හාමුදුරුවෝ ඉස්සරහට බුදුමදිනවට වැඩිය වටිනාකමක් විතර තියෙනවා. දැන් මේක තමන්ගේ වැසිකිලි ඉන්නේ. වඳින්නේ දත. නමුත් අයිටෝජේ කුසලයක් සිදු. ඉතින් එතකොට යාට පුළුවන් මේක හේතක් මට මේක කරත හැකි. අනිද්දාට කරත හැකි කියලා ටික ටික ටික ටික මේක ජීවිතේට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අහවල් දෙන්නේ නැහැ කියලා කාටවත් චෝදනාවක් නැහැ. ධර්මදිනකොට 100 ඉන්න ඕන කියන එකට මේක කරගන්න මට බෑ කියන්නේ ඉන්දියාවේ මා ජයජිම අබෝධින් වහන්සේ ගාව ගන්න සල්ලි ඕන ඉතින් බර වැඩ ගොඩක් එපායි ඉතින් ඒ පිට කර ගන්න බැරි වෙන්නේ නෝ බැරි කම කොටක් තියෙනවා. මේකට මොකක්වත් නැහැ. මොනම දෙයක් නැහැ. හැබැයි කොතනකින් හරි අපි පටන් ගන්නවා. පටන් ගන්න ගියාට පස්සේ මේ වගේම මේ සර්වඥාන් වහන්සේ කොච්චර කර්මවන්තද කියනවා නම් වැසිටිගේ කැසික් කරනකොට මතක් කරලා දීලා කියනවා. උච්චාර භාෂාව නම් මේ සම්පජානකාරී කාටද කියන්න පුළුවන් මට ඒකෙදි වැඩ තියෙනවා කියන්නේ. මම විසි කියලා. විසි නම් ඔක යන්නේ නැහැ කියලා. නැහැ. ඉතින් යන්නේ විවේකයෙන් අර තමයි. ඉතින් උච්චාර භාෂාව කම්මේ සම්පජානකාරී යෝති කියන එකට අපි හිතන්නේ මේ බුදු පිළිමයක් ඉස්සරහට යන්න ඕනේ, සුද්ධ පවිත්‍ර වෙන්න ඕනේ මොකක්වත් නෑ. මුසජාන්ස කියන්නේ මේ ජීවිතය ගත කරන ගමන් ඊට ඉස්සලා ගොඩාක් ඉස්තර කියනවා. ඉස්සරහට යනකොට, පස්සට යනකොට, පැත්ත බලනකොට, ඉස්සරහා බලනකොට, අත නවනකොට, අත දිගානකොට ලයිස්තු කියලා කියලා කියලා කියලා කරුණාවේ අන්තිම කෙලවර තමයි උච්චාර පස්සාවකම් මේ සත්‍යඥානකාරී හෝ කාටවත් නිදහසක් නැහැ කියලා. නිදහසක් කරුණු නැහැ. මොකද කවුරුනම් දාගන්න දෙයක් කොයිද කරන්නේ බෑ. ඊට පස්සේ නිකමට හිතන්න මේ හුස්මත් එක්ක සම්බන්ධ කෙරුවට පස්සේ අපි කොච්චර රාජකාර තිබ්බත් සුසුනගෙන ඉන්නවා. නාන වේලාව කියලා පොල් ගන්න වේලාව කියලා බබාඳන වේලාව කියලා බඩින්ද වේලාව කියලා හුස්මට ගිහිනවා. මේ කොයිතරම් වෙලොත් හුස්ම ගන්න මේ ගන්න හුස්මට ගතිය පිටව ගත්තට පස්සේ තමයි ධර්ම දිනකට වැඩි අමාරුයි. පටන් ගන්නකොට ධර්ම දිනේ කොහොමදයි? මේ හුස්මත් එක්ක සාද වෙන්න බලනකොට හැම චිත්තක්ෂණෙම ගන්න ගන්න හුස්ම වාරයක් පාස් ලදලද වෙනවා. විශාල කුසල සම්පදායක් ඇති වෙනවා. ඉතින් ඒක කියනවාද මේ වැඩ වැඩි කෙනා, ගෑනු කෙනා, පිළිමි කෙනා, ගිහි කෙනා මොකක්වත් නැහැ. ගුණනේ කියන අපිට මේකට විවේච නැහැ, අපිට මේ රාජකාරි වැඩි. ඒ මොකක්වත් නිසා නෙමෙයි අප්‍රමාද කියන වචනේ තේරුම ගන්න. සත්‍ය කියන වචනේ තේරුම ගන්න. ඒ නිසා නොකරන පැත්ත කල්පනා කර කර තන පිළිගගා ඉනවා. මෛත්‍රී බුදු හඳුරාට පස්සේ එකම ධර්ම මණ්ඩපයේදී ධර්මයක් ඇසේ ගැනීමෙන් සීල දිනාට එකත නිවන් ලැබේවා කියන සාදු කියන ඒකද නම් දැක්සයි. එතකොට ගෙඩිය පිටින් හම්බෙයි කියලා හිතනවා. ලේසි. එහෙම නෝන ලේසි. එහෙනම් හිතුව සාරා සංගේ කල්පනත් ඇත්ත දුම්රන්න ඕනේ නැහැ. බුදුහාමුදුරට හය වුණත් දුෂ්කරත්‍ය කරන්න ඕන තමකුත්. එනිසා මේ කාපි එදිනදා ජීවිතේට ගන්න පුළුවන් ප්‍රායෝගික දෙයක් බවට පත් කරගන්න ඕනේ. ඉතින් ඒක සම්ප්‍රදායන කූල බුද්ධ ආගම ආයතන වලට කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට ටැක්ස් එක හම්බෙන්නේ පිම්පිච්ච කියන්නේ මොනවද? කහටප සංකේත ගන්නකොට කරන්නේ. එසා කවදාවත් බුද්ධ ආගමේ මේ පරිවිදේ හම්බෙයි කියලා හිතන්නේ නැහැ. බුද්ධ ආගමේ මේ පරිවිදේ නෑ මේ පරිවිදේ කිව්වොත් බුද්ධ ආගම කියන්නේ බෑ. බුද්ධ ධර්මයේ මේ පරිවිදේ තියෙනවා. ඉතින් අපිට පුළුවන් බුද්ධ ආගමයි බුද්ධ ධර්මයේ දෙකම කියන්නේ. බුද්ධ ආගම අමතක කරන්න එපා. ඒක නරක වැඩේ. අපි මෙතන ආවේ බුද්ධ ආගම නිසා අපි දැන් කරන්නේ අප්‍රමාණ ධර්ම හරහා බුද්ධ ආගම මෙතන බුද්ධ ධර්මයට යනවා. පියවරක් දෙන්න තියෙන විතරයි. ඒකෙදි දෙයින් දෙවන්නේ කරකටාගෙන යන හම් වෙන්නේ. මේ ළඟදී බණක් කියන ආන්තම් කිව්වා. අපි හරි ආසයි කොයි වෙලේ කරනකොට සහකාරිය සහකාරය දරුවෝ දුවා දරුවත් එක්ක ඉන්න. පීනන්න පුළුවන්ද කියලා අහනවා කරකටාගෙන. අදිසිය ගැඹුර පතර උඩ රැඳිලා අපි දඬු ගන්න වෙලාවක පීනන්න පුළුවන්ද කරකටාගෙන. කපේ ඇවිදින්න පුළුවන් ද කරකටාගෙන. පුළුවන් නම් හොඳයි. නමුත් ඒ වගේ වෙලාවට කරන්න බෑ. ඒ නිසා මේ වගේ වැඩ කරනකොට නියම කල්යන්න මිත්‍යා එනවා. ආපතට හැරෙයි. අනිවාර්යයෙන්ම හැරෙයි. ඒකෙන් දැනගන්න පුළුවන් ආශ්‍රය කරන මිනිහා කවුද? නියම කල්යන්න මිත්‍යා කවුද කියලා තමයි විවේකයේ උද කලාවට සතියට අප්‍රමාදයට කිට් වෙනකොට කවුරුද ඒක නුරුස්සනවා නම් ඒ අසත්පුරුෂය. පාපතරේ. අසත් අසුර නොකලිය. එයාට දැනෙන්න අරින්න එපා. මේට අහගෙන එකයි. දැනෙන්න අරමු ගමන් හතරක් නවා ගන්නවා. දැන් ගන්නකොට මේ කුසත් එක කරන්න බෑ වැඩි. මේට අහලා. නමුත් අපිට දුරින් ඉඳලා ඈත ඉඳලා තේරෙන්න පටන් ගන්නවා අසවල් පුද්ගලයා කොච්චර කාර්ය බහුල වුණත් තමයි විවේකේ රැකගෙන තියෙනවා. බුද්ධකලාපින්ස කටයුතු කරනවා. වැඩි කැමති නෑ සෙනගට අන්නේ මනස ළඟට ඉල කපුල් දෙක ලේව කාර්යය තමන්නේ. හරි කියනකොට මට ඇසුර දෙන්නේ. මං කැමැති මේක කරන්න දිවන්සේදී මට ඕක කරන්න වෙලාවක් නැහැ කියලා ඒකට කරන්න දෙයක් නැහැ. අන්නේ ඇස්ම ලබා ගන්න. ඒක මුදුම ගැම්මක් වෙනවා. ඒ දේ වෙන්නේ නැහැ. Taman ටිකක් උත්සාහ කරනවා. ඔච්චර ප්‍රතිපදේ දැනුණත් ඉන්නත් අපිට කල්යාණ මිත්‍ර දකින්නත් හම් වෙන්නේ නැහැ. දකින්නේ Taman ටිකක් කරලා අත්දැකීම් ටිකක් එනකොට ඒ කල්යාණ මිත්‍යා කවුදීකට කරන්නේ සල්ලිද ලාභ සත්කාරද සම්මානද සිලෝකද එහෙම නැත්නම් ඕදකලාද විවේකද ආනේකෙන් මනින්න පුළුවන් මනුෂ්‍ය අමනුෂ්‍ය ඉතින් බුදුරජාණන් වහන්සේගේ කියමනේ හැටියට කියනම අවුරුදු 49 පෑන්නට පස්සේ තමයි මොලේ පැරෙන්නේ නිසා කොල්ලන්න කියලා උඩ chance එකක් තියෙනවා පළවෙනි දශකේ මන්ද දශකේ ඊට පස්සේ ක්‍රීඩා දශකේ ඊට පස්සේ වර්ණ දශකේ ඊට පස්සේ බල දශකේ ඊට පස්සේ තමයි ඥාන දශකේ තියෙන්නේ. මොකද වෙලා තියෙන 40 වෙනකොට ගෙලි ගෙලලා ඉවරයි. ඡන්ද යන එක උසාවි ගිහිල්ලා මෙහෙන් පවුල් හිර වෙලා ඇන රැඳිලා ඉවරයි 40. ඉතින් ඒ නිසා ඒ වයසට ගියාම කියන්නේ මොකද කරන්නේ අපි දන්නේ නැහැ පොඩි කාලේ මොනවක්වත් දන්නේ නැත්තම් මේක කරන්නේ නැහැ. අපි දන්නවනම් බේරෙනවා නේ කියලා. 40 වෙනකම් පෙන්කෙලිනවා. එන්නෝරක් නැතුව පෙන්කෙලිනවා. පෙන්කෙල්ල හිර වුණාට පස්සේ කියනවා දැන් නම් තේරෙනවා තේරෙනකොට පම ඔබල තමයි අප්‍රමාදී අනිත් පැත්තේ තියෙන්නේ. පමාව තමයි මේකේ තියෙන්නේ. ජාලෝදෙත් අපි ඉස්සර දාන දුන්නාට පස්සේ පිළිස ඒ මහත්ය අහනවා දැන් නම් සෝනන්ද අපි ඉර වෙලා ඉන්නේ දැන් අපි මොකද කරන්නේ? දැන් කොහෙන්ද පටන් ගන්න කියලා මම ඕනම කෙනෙකුට නරකයක් වෙන්න පුළුවන් ආධුනිකෙක් වෙන්න පුළුවන් ඕන වෙලාවට. බිග්ිනර්ස් මයින්ඩ් එක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. තම ඕක නම් මාන්නකාරකමක් නැත්නම් නම්බුකාරකමක් නැත්නම් ජීවිත බහින්න පුළුවන් වෙනවා. බහින්න බැරි නම් ඒක ගුරු චක්‍ර මාලාවක්. ඒක දඩය. ඒක ඉරගිය. මේ හැම වෙලේ තියෙන ඕන දෙයක් අපිට පැත්තක තියන්න පුළුවන්. අන්නේ ආධුනික මනස නරක මනසකින් කියන ආධිකම්මික විපස්සක කියලා කියනවා. ඒක බුද්ධ ධර්මයේ කියන පුදුමාකාර ගුණයක්. ඕනම තැනක ඉන්න කෙනෙකුට බින්දුවට බහින්න පුළුවන්. දැන් තනගත් එක පුදුම නියතමානී. පුදුම නිරහංකාර ගතියක්. අපි බුදු කීසුට නිතරන්නේ ඒක නිසා අපි එච්චර පහත් පැත්තකට වැටෙන්නේ. අනි කිසිම ආගමක මේ මනුෂ්‍යයාට මේ මූලික අයිතිවාසිකම තියෙන නැහැ. ඔක්කොම දෙවියන් ආශ්‍රිත කරනවා. බ්‍රහ්මයා දීපු කරනවා. මනුෂ්‍යයන් තරක් අමුතුවෙන් කියන කොච්චර කෙලෙසලා හිටියද අපිට බිඳුවට එන්න පුළුවන් කොච්චර නම්බුකාරකම් හිටියද බිඳුවට එන්න පුළුවන් බිඳුව ඉඳලා බලන්න ඒකේ පරමාදර්ශය තමයි සත්පුරුෂය කියන්නේ සත්පුරුෂය කිසිම දාසක මොනම වැඩක් ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට නෙවෙයි කරන්නේ එයා කරන්නේ තමන්ගේ හුදකලාව වැඩෙන හුදකලාව වදන වැඩ පිළිවෙල ඒ නිසා සත්පුරුෂය දකින්න තමන් ඒ ගුණ දිනු කරන්නේ එතකොට ඒක සත්පුරුෂාචරයට විශාල අත්වාසියක් අත්දවක් <laughs> ඒ කියන්නේ ප්‍රශ්නේ මං ගන්න පිටිපස්සට ඇහෙන්නේ නැහැ නේ ප්‍රශ්නේ මෙහෙමයි දේශන අවසන් වෙනකොට මේ සමාධි භාවනා කෙරෙහි විපස්සනා භාවනාව කරනවා නම් ඒකෙන් හම්බෙන ලාභය තමයි ඇත්ත ඇති හැටි දැකීම. අපි ඒක පිළිබඳව දැන් සාකච්ඡා කරන්නේ. ඉතින් මේක පිළිබඳව මේ මහත්ය ප්‍රශ්නයක් නගනවා. ඒ විදිහට යම් කිසි කෙනෙකුට ඇත්ත ඇති හැටි දැකීමේ කටයුත්ත සඳහා ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම වගේ දෙයක්. අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම වගේ එකක් කොච්චරක් උපහාර කුතුහල් වෙනවද? උදව් වෙනවද කියන ප්‍රශ්නය. මම දැන් ප්‍රශ්නේ හරි මම ඉදිරියට කරායි. එතකොට එහෙම කියනවනම් ත්‍රිලක්ෂණය දන්නේ නැති පිටුහා කරපො නැති කෙනෙකුට කොහොමඩක්වත් අවබෝධ කරගන්න බෑ කියන නීතියක් අතට. අටාචාරා වගේ කෙනෙකුට අඟුලිමාල වගේ කෙනෙකුට ඔය සිලක්ෂණ මෙනේ කියන මොනක්වත් තිබුණ නැහැ. ඒගොල්ලෝ මේ උදාහරණ කට්ටිය නෙමෙයි. නමුත් ගිය ගමන් දඩස්තරා අවබෝධ කෙරුවනේ. ඒ නිසා අපිට මේ මතේ ඕක කියන්නත් බෑ. ඒ වගේ මේක හතිය කියන කරලා තියෙන කෙනෙකුට ඇයි කාන්ත මුදවකුත් තියෙන්නේ. මේ අනුභව ශික්ෂා අනුභව කිරිය අනුභව ප්‍රතිපදා කියලා තමන් කරගෙන ඉගෙන වැඩ උදවකුත් තියෙන්නේ. ඒ නිසා අපිට වෙන්නේ ඕක හරි නෑ හරි කෙලින් උත්තර දෙන්න බෑ. මොකද ත්‍රිලක්ෂණය මෙනෙහි කරනකොට සුතමේ ඥාණයෙන් මෙනෙහි කරන්නත් පුළුවන්. චින්තාමය වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මෙනෙහි වෙන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ නම් කෙලිම උදව් කරනවා. ඒක පිළිබඳ කතා කරනවා. චින්තාමය වශයෙන් ගත්තොත් මේ බටහිර විද්‍යාඥයා මේ අනුසුව අනුසු පරමාණු වලට කරලා පරමාණු පරමාණු කොටස් වලට කඩනකොට ඒ අනිත්‍ය 100%ක්ම දැක්කා. එකම ඉලෙක්ට්‍රෝනයක්වත් එක තැනක මොහොතක්වත් ඉන්නේ නැහැ. බොහොම ශීඝ්‍රයෙන් කරකැවෙනවා. එයා ඒක දැක්කට කවදාකවත් නිවන පැත්තට යොමු කරන්නේ නැහැ. එයා ඒකෙන් කියකට හම්බ කරගන්න හැදා. ඒ තීරික පොතක ලියලා මොච්චු කරනවා හම්බ කරන්න නම් ශක්තිය ත්‍රිලක්ෂණ එයා ඇත්තට ප්‍රත්‍යක්ෂයට කිට්ටු කරලා අත්දැකලා තියෙනවා. නමුත් ඒක නිවනට යොමු වෙන ආකාරයට ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඒ නිසා මේකෙදි තියෙන්නේ ඒක පිළිබඳව විවෘත තත්ත්වයක්. අපේ බෞද්ධ පරිසරයක ඉපදෙලා මේ අදහස දැනගෙන යම් ප්‍රමාණයකට ත්‍රිලක්ෂණ අවබෝධයක් තියෙන කෙනෙකුට භාවනා කරනකොට ඒ දෙක හොඳට එකිනෙකට හේතු වෙලා අල්ලු කරන වෙලාවක් තියෙනවා. ඒ කිනාගේ ලාභයක් තියෙනවා. මොකද ඒ කිනාට තව කෙනෙකුට ලස්සන කියලා දෙන්න පුළුවන්. පටාචාරාට කියලා දෙන්න බෑ. මොකද හම්බෙන්නේ අක්කාලා වුණා පිච්ච බව ඇත්ත කියලා දෙන්න බෑ. අනුගුණ මාටත් බෑ. නමුත් අර ත්‍රිලක්ෂණ හොඳට වඩලා පිළිවෙලට ගිය කෙනාට තව කෙනෙක් ඇහුවොත් හරි ලස්සනට බාහිර කෙනෙකුට විස්තර කිරීමේ වාසියක් යාවිදී. ඒකයි ඔය සාරිපුත්‍ර සාංශ මහා මොග්ගලණ සාංශගේ වෙනස. සාරිපුත්‍ර සාංශයට ලස්සනට කියලා දෙන්නේ. මොග්ගලණ ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර සාංශේ සුත්ත කරපු කට්ටියට ඉහළට ගෙනියන්න විතරයි කරන්නේ. මොග්ගලණ සාංශේ දක්ෂ නැහැ කෙනෙක් සෝවාන් කරන්නේ. එයා දක්ෂයි සෝවාන් වෙච්ච කෙනෙක් රහත් කරන්නේ. සාහෘතු සංජේ නේ අම්මා වගේ තමයි ඕනේ පාට ආරාධිතමක ඉන්න කෙනෙක් දැකලා යාගේ ප්‍රශ්න තියෙනවා නේද? ඒකට අදාළ උත්තර දෙන්න පුළුවන්. මොකද අපි මේ සාහෘතු සංජේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා මධ්‍යම නිකායේ අනුබද ධර්ම සූත්‍රය. පිළිවෙලින් ගිය හැටි. ඒකලා ඒ විස්තර කරන පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා සාරිපුත්තට ඇර දැන් මට ඇර සර්වඥාසයට මේ වගේ පිළිවෙලක් කියන්න පුළුවන් එකම කෙනා සාධුත්වන්ත විතරයි. ජීවන අනුපිළිවෙලක් තමයි අනුපදද අර පුදුම ලස්සන විතර. ඒක තියෙනවා අර මේ මුල්කම්ම ගන්න කෙනාට තියෙනවා කෙනෙකුට කියා දීම නෑ කියන්නේ. අර කතාකාරාට අඟුලි මාලට වගේ කියන්නේ තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. දැන් පළවෙනිම බණ අහලා සුවන්විච කොණ්ඩඤ්ඤ සාසේ කවදාක කාටවත් උදව් කරන්නේ? අවුද 120ක් ජීවත් වෙලා තියෙනවා. කිසිම කෙනෙකුට ඊට පස්සේ බණක් කියලාවත් උදව් කරලා නැහැ. දක්ෂව ඉගෙන ගන්න පුළුවන් උගන්නන්න බෑ. ඒත් අර විදිහේ චරිතයක් කරනකොට ඉගෙන ගන්නත් එකයි, ගන්න එකයි, ශාසන සේවාවටයි ලොකු පහන් කරනවා. There's a request that I have to give in this translation in brief. Is it worthwhile? ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම කාමයේ සහ කාම සංඥා වෙනුවට රූපයක් ඉස්සරහින් තියාගන්නවා. රූපේ ඉන්නවයි කියලා කියන්නේ කාමෙත් නැහැ කාම සංඥාවක් නැහැ. ඒකට අපි දන්නවා ආනාපානය මොකද්ද කරන්නේ? කාම ගුණේ නෙවෙයි හිත තියෙන්නේ. කාම සංඥාවේදී ආනාපානෙ ඉන්නේ. ඒ ආනාපානෙ ඉඳින්ද අපිට ඒක දිගේ ඉදිරිය කියන්නේ වැඩි වේලාවක් ආනාපාන දිහා බලනකොට ආනාපාන මොකද වෙන්නේ කියන එක බලන්න. අපි යමක්තියා බොහෝ වේලාවක් බලනකොට අපිට ඒකේ සතහන් ආකාර සහ ස්වභාව ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒකට කාමයේ අයින් කරන කාම සංඥා අයින් කරන ආනාපානෙත් උඟක් ලඟ වෙන්න ඕනේ. ලඟ වෙන ගමන් බලන්න අදිශී ආනාපානේ බලන අතර වෙන එකයි එක දිගට විනාඩියක් දෙකක් ඉන්නකොට ආනාපානේ මොකද්ද වෙනස? අන්නේ පෙතදිදී කියන්න පුළුවන් මේ යන්නේ සමතකතු විපස්සනා. ඒක ආනාපානේ දපණ දබාගත්ත කෙනාට විතරයි කරන්නේ. ආනපානට මොන මොන දාපනයි විතරයි කරන්න පුළුවන්. ඉතින් එයා සමථ විපස්සනා වෙනසක් නැතුව දැන් මේ කෙනාම අඳුරනවා ගන්නවා නැවත නැවත දකින්නකොට දකින්නකොට ඉබේම මෙයාගේ වෙනස දකින්න දකින්න දවසින් දවස ඇති වෙන වෙනස අපි කියනවා ආකාර කියලා මැනර් එක ඒකට වැඩි අවධානයක් දෙන්න. ඒක හරහා අරගෙන යනවා අනිත් එක යෝගාවචරය වචීමට එන්න එක ධර්මයෙන්ම කරලා දෙන්න. ඒ නිසා අනාපානසික නිකම් බලන්න එපා. පුළුවන් තරම් විස්තර සහිතව බලන්න කියන එකයි. ඒකට දෙන්න තියෙන උත්තර. So I, I will give a briefing about the uh, talk I quoted the last word of the Buddha, that is to say, Appamadhyana Bhikkhave Sampadeta Vaidhamma Sankhara. The English meaning is, or monks, uh, fulfill the duties diligently, vigilantly, mindful. The formations are dissolving at the rate. So that is the gist of the idea. And then I try to make this as the gist of the whole teaching of the Buddha. That is to say, the be diligent. And simply be diligent and don't be negligent. So I took time to explain when we are fulfilling worldly duties, all religious duties, how much we are diligent and how much we are negligent. So both of them explain and represent your progress. Leave aside the, uh, the spiritual part, even in your day-to-day -day life, if you are diligent, definitely it is progress. This diligence have two facets. One thing, to be diligent to do what you should do, other parties to be diligent not to do what you should not do. So in our day-to-day -day activities, we are very vigilant, very careful about to do what we should do. But we are so negligent, we are never given the thought not to do what we should not do. That is the religion. That is the spirituality. That is the part we escaped. So much so, our, our progress is not predictable. Progress will be predictable moment you take the responsibility about not to do what you should not do. Then onward you see the consistency in your progress, consistency in your personality, consistency in your mindfulness. So that indicates restraint. Nothing. No progress thing is necessary. No uh, creative thing necessary, no productivity necessary. Only the thing, most, the gist of the teaching of the Buddha is restrain yourself, then you go to the maximum productivity, maximum creativity, maximum focus. That very uh, restrainment teach in the three ways, moral restrainment, concentration restrainment and wisdom restrainment. Moral restrainment is what we are we try to not to do physical verbal mistakes. This is called moral ethics, ethical code. And that is the one we lack in our science, in our technology. More and more you develop technology and science, you are less and less concerned about the moral shame and the moral fear. So then it is ultimately leading the whole humanity uh, in unpredictable situation. So how can we integrate the so-called infrastructure development, information technology, together with ethics, they are two things. Therefore, it is impossible to prescribe this at society at large. But easily one can take this responsibility. And therefore, this kind of diligence or this kind of mindfulness, you can't prescribe everyone, you can't impose upon other, others and they are not commandments. Their suggestion is those who are intelligent, those who wish their progress, they can take to oneself and moment you start, the real change will to start. So therefore there are a lot of uh, technological information about how to restrain your physical and verbal needs, how to restrain your obsessional defilements, how to restrain your the underlying tendencies. So today I did not take much time about the wisdom training. I took time to explain how much it is beneficial if one is restraining one's physical and verbal misdeeds. And the thing is, society will say it is selfish. But when and where you are restraining, the total benefit is to the society. It is not selfish. The selfishness is a very narrow-minded criticism so therefore restrain yourself and then you get enough space, enough freedom, enough solitude, I mean more than what you have now. And then with that solitude, with that space, invest uh, to restrain your obsessional defilement, that is to say, hindrances, and then only you see you are going to experience kind of ecstatic or kind of a spiritual, immaterial pleasure and then only you understand the difference between the beasts and the animals and the humans. And anyone he who has no any touch, any experience, any familiarity to this immaterial pleasure, we are just fighting with other animals. Nothing special. We are in evolution, in a high, very, very important junction and therefore we can experience this material pleasure that is non-sensual, not related to your organs, eye, ear, nose, tongue, body and the mind, but still it is a solid experience. So that is what we call, is worth calling religious, and at that level only I stop the talk. Uh, I mentioned that if you wish, you can further go ahead. The next step is to see things as they are, and that is the where mindfulness is leading. Thank you very much for listening. දැන් අවිනාඩි පහක් තියෙනවා. decisions to make on a daily basis. So, regular in mindfulness, a lot of our decisions come from past memory. So it is, uh, both the examples uh, indicate that you are asking for. Only the one point I would like to make, even if you are reconsidering the past, it is happening in the present moment. So then mindfulness has no contradiction with the past. You are not considering the past in the past. Past has to come to the present. So therefore, if you know now I am not with exactly the senses, but I am concerned about the past. That is also kind of mindfulness. I would say it is a power of mindfulness, a super kind of mindfulness. So it is not a contradiction, but it is a complementary. Nothing happened, whether you like it or not, nothing happened except in the present, but only thing you don't know. Past and the future, everything happened in the now. It's, it's an endowment, it's a gift but we dream in the past, thinking we are in the past now. You can't go to the past. Whatever happening, it is happening in the present. So mindfulness is embracing everything. Whether you are in the past, or direct contact, or future. So the mindfulness is very open. And ultimately, you have you can account that for. You have bookkeeping. So therefore, you can see what is the profitable business, what is not profitable business, because your accounting is correct. I mean, it is in hand. That is the only thing you get. Otherwise, as if you are making up yourself in front of a mirror, you can see what you do. Imagine if you put up a makeup without the mirror. You are not sure. You have to ask another person. Mindfulness is nothing but a mirror. දැන් අපි මේ මාසක ප්‍රශ්නයක් තමයි අපි මේ අපේ ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාව වැඩසටහන විභාග සටහන.